අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 93 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ සම්මත වර්ෂයේ 2015 අප්‍රේල් මාසයේ 6 වෙනිදා පළවෙනි ධර්ම දේශනාව සඳහා නැත්නම් දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු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 සත්ත බොජ්ජංගා පාසු විහාරාය සංවත්තති තී අවසර ගරු කටයුතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ වැඩමුළුවකට මුළුදී ගත කරන කාලයකදී ඒකේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා කළ යුතු අනුග්‍රහ සපසල <clears throat> සලසන කරුණු සපේ අධීම ඒකට සක්කච්ඡකාරී වීම අතින් බලනකොට හැම කෙනාම මේක තමන්ගේ ජීවිතේ වටිනා අවස්ථාවක් වශයෙන් සලකන නිසා අපිට දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය අපි දෙනවා. ඒක සරුවච්චන් වහන්සේත් මේ වගේ ගෞරවයෙන් යෙදී සැදී පැහැදී කටයුතු කරනත් එකකින් අපේක්ෂා කරනවා උපරිම අනුග්‍රහය ලැබෙයි කියලා. ඉතින් මේ අනුග්‍රහ උපරිම වීම සඳහා සර්වඥතා ඥානය අනුව කරුණු පහකින් සවසදිලා සම්පූර්ණ වෙනවා. ඒකෙන් මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට ඉස්සල්ලාම දක්වන අනුග්‍රහයට කියන්නේ සීල අනුග්‍රහිතයි. හැම කෙනාම හිත අලුත් කරගන්න ඕනේ. Taman හිටියට වඩා උසස් සීලයක නැත්නම් ඒකට අදි සීල ශික්ෂාව කියලා කියනවා. ඒක ගොඩක් ඇත්තයි. ඒ කතාව ගොඩක් ප්‍රත්‍යක්ෂයි උපාසක උපාසිකාවන්ගේ පැත්තේ. මොකද gedara dora ජීවිතය ගත කරනකොට නිත්‍ය පන්සිල් පොය අට සිල් කියලා අපි සිංහලයේ කියන විදිහට මේට ආවට පස්සේ අපි ඒ උපෝසතාඨාංග සීලය සමාදන් වෙනවා. ඒකෙන් කරන්නේ අපි හිත අලුත් කරගන්න. ඒකට පැවිදි පින්වතුනුත් පැවිදි ඇත්තොත් මේ වගේ වැඩකට එනකොට රසායන බේතක් බොන්න ඉසලා බඩ විරේක කරගන්නවා වගේ තමන්ගේ සීලය ගැන නැවත නැවත සලකා බලන්න ඕනේ. සීලය අලුත් කරගන්න ඕනේ. ඒකට කියන අපි අදි සීල ශික්ෂාව කියලා තිබුණට වඩා ඒ සඳහා සංවරයක්, බයලජ්ජාවක්, සීලයක් ඉස්සරහින් තියාගන්න. දෙවෙනි එක තමයි සුතානුග්‍රහිතේ මේ වගේ බණ වලට අහුම්කම් දෙන්න ඕන. ඒක සාරුවඥ දේශිත ධර්ම කොටස අපි විශේෂයෙන් අපේ මතකය අලුත් කරගන්න, බෞසුත භාවය වැඩිකරන්න අසුවිරු ඥාන වැඩි කරගන්න අපි මේක ආධ්‍යාත්මික භාවය වැඩි කරගන්න ඒ දේශනාවට අහුම්කන් දීම කරනවා. ඉතින් මේ දේශන අහුම්කන් දීමේදීත් ඒක තිබුණ වළියට දේශනාවට අහුම්කන් දෙන්නේ ඒ භාවනාවට අදාළ භාවනාවට ගැලපෙන විපස්සනා ධර්ම දේශනාවකට විතරයි අහුම්කන් දෙන්නේ. ඒ වාගෙම හරියට විපස්සනා ධර්ම දේශනාවකට අහුම්කන් දෙන එකේ තියෙන වටිනාකම වාගෙම අනික් ධර්ම දේශනාවට අහුම්කන් නොදීමත් ඊටාමත්ම වැදගත්. එහෙම නැත්නම් වෙන්නේ මේක අවුල් කරගන්න. දෙන උපදේශයේ පැත්තක තියේදී අර පරණ ආපු බණයි අහන්න තියෙන බණයි අරයයි කයි මෙයයි කයි දාගත්තොත් මේකේ ගමනක් යන්න බෑ. විශේෂයෙන්ම මේ පිරිසක් යොමු කරවන්න බෑ. ඒක නිසා මේ වගේ වැඩමුළුවට ආවට පස්සේ ඇතිවෙන්න ධර්ම දේශනා කරනවා. ඉන් එපිට දේවල් සාකච්ඡාවකට හෝ හිතේ කුකුසකට හෝ අන්‍යයන් අතර සාකච්ඡාවකදී හෝ යෙදවීම පෑදීදියට බොරදී එක්වීමක් අනාකූල ප්‍රවාහයක් ආකූල කිරීමක් ඒක පවක් ඒ නිසා ඒක මේ වෙලාවේදී නැත කරා නැත කරලා අපි සූත අනුග්‍රහිත වශයෙන් ඊට අදාළ ගැළපෙන බණකට ධර්ම දේශනාවට අහුම්කම් දෙනවා තුන්වෙනි එක ධර්ම සාකච්ඡා අනුග්‍රහිතය අපි දවල් කරා වගේ අපිට මතුවෙන ප්‍රශ්න සාකච්ඡා මාර්ගයේ පරිපුච්ඡා මාර්ගයෙන් අපි ධර්ම දේශනාවට පොඩ්ඩක් ඉක්මවලා ගිහිල්ලා එහා පැත්තම හැවත දෙපැත්තම කතා කරන තැනකට අපි කියන දෙබසකට සාකච්ඡාවකට පරිපුච්ඡාවකට තැනක් දෙනවා. ඉතින් ඒක භාවනා වැඩමුළුවකදී අපට ලැබෙන විශේෂ අවස්ථාවක් ඒ ප්‍රශ්න අහන්න පුළුවන්කම ඒක පුංචිර සලකන්න එපා මේක තියෙන්නේ බුද්ධ ශාසනය විතරයි අනිත් හැමතැනදීම දේව වාක්‍ය සුද්ධ ලියවිල්ල බණව කටයුතු කරනවා මිස සුද්ධ වීවිල්ල ගැන ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ. ඒ නිසා ඒවට කියනවා අපි අදහනවායි කියලා. ඇදහිලිවන්තියෝ කියලා. අපිත් අපි අදහනවා. ඇදහුවට මොකද? බුදුහාමුදුර අපිට සම්පූර්ණ ලයිසන් එකක් දීලා තියෙනවා. මේ කරන දේ මේ ඇහෙන දේ විමසා බලා කටයුතු කරන්න. ඉතින් අපි අද ගන්න හදන මාතෘකාවත් ඒකට අදාළයි. ඒ නිසා මේ ප්‍රශ්න ඇහිීමේ හැකියාව තියෙන්නේ මේ වැනි සාසනික විතරයි. ඒ නිසා ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. අපි බුදු ආමතුරුන්ගේ තියෙන ඒ විචක්ෂණ භාවය අපිට ලැබිච්ච ගෞරවයක් ඒක සලකලා. ඒක තුන්වෙනි අනිග්‍රහිතේ මේ විදිහට සීලෙන් සුතයෙන් සාකච්ඡාවෙන් අනුග්‍රහ කළොත් පමණයි අපේ සමාධි අනුග්‍රහිතේ ප්‍රඥා අනුග්‍රහිතේ සජීවි වෙන්නේ නැත්නම් අපි කරන දේ අන්දාලිය කැලේ ඇවිදින්න වගේ අනේ යන තැන හැප්පෙන්න පටන් ගන්නවා කොහේ යනවද මොනව කරනවද හොයන්න බෑ. ඒ නිසා අපිට හිතේ පස්සද්ධියක් සමාධියක් එන්න නම් ඔය සීලයේ තියෙන්න ඕනේ සුතේ තියෙන්න ඕනේ සාකච්ඡාව තියෙන්න ඕනේ ඒ ඇති වෙන එකලස පස්සද්ධිය සමාධිය හරහා තමයි ප්‍රඥාවක් විපස්සනාවක් හැදේ ඉතින් මේ සියල්ලම අපි සාමූහිකව කරනවද පෞද්ගලික කරනවද කියන එක ප්‍රශ්නයක් නමුත් දෙකොල්ලම කරන්න යන එකට තමයි භාවනා වැඩමුළුවක් කියන්නේ. භාවනා වැඩමුළුවේදී හැම කෙනාම වග වෙන්න ඕනේ. මේකේ තියෙන ආචාර ධර්මට යටත් වෙන්න ඒ වගේම පෞද්ගලිකව අපේක්ෂා කරන්න ඕනේ අනේ මට කාගෙන්වත් කරදරයක් නොවෙන්න. ඉතින් කරදරයක් නොවෙන්න නම් Taman අනුන්ට කරදර කරන්න හොඳ නැහැ. ඒ නිසා මේ සීලානුග්‍රහිතේ සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ කියන මේ කාරණා එකිනෙකා කරන්න යන්න එපා. කොහොමඩක්වත් එපා. එතකොට වෙන්නේ මේ මූලික ගුණුව නැති වෙනවා අපේ වැඩමුළුවේ. එතකොට විතරයි සමතයක් විපස්සනාවක් වැඩෙන්නේ. ඉතින් ඒක නිසා අපි අනු කරන මේ සුතානුග්ගහිතේ සඳහා වෙන් කරපු බයක් නැත්නම් වෙන් කරන කාලයක් මේ අපි දවසේ වෙන් කරගත්තේ. ඊට පස්සේ ඒ වෙන් කරගන්න කාරණාව කොහොමද අපේ මේ භාවනා වැඩමුළුවට අපේ සීල සමාධි ප්‍රඥා දියුණුවට අපේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණයට අපේ චතුරාර්ය සත්‍ය අවබෝධයට <clears throat> අපේ බොජ්ජංග ධර්ම වැඩිවීමට උදව් කරන්න කියන එක ඊගාව කාරණා. මොකද අපි ඉන්නේ මේ පොඩි කාලයක්. ඒ කාලය තුල මේ තරම් ගැඹුරු sannivedanayak පණිවිඩයක් අපිට දී ගන්න පුළුවන්ද? ඒ සඳහා කොයි ධර්ම කොටාසි අපි ඉදිරියටවත් කරගන්න ඕනේද? කුමක් මාතෘකා කරන්න ඕනේද? මේ ධර්ම පාබතය නැත්නම් මාතෘකාව කුමක් විචුද කියන එක හරිම සංවේදී. ඒක සරුවචන් වහන්සේ නම් ආසියානුසේ ඥාණයෙන් බලලා හරියටම ඇනේට මිටියෙන් ගහනා වගේ අවශ්‍ය කාරණාවට අවධානය යොමු කරනවා. නමුත් අපි අද කරන්නේ කණා බල්ලන් ගෑහිල්ලක්. 40ක් 50ක් එකට ඇවිල්ලා ඒ ඔක්කොටම කෝක වෙතත් වැඩි කෙනෙකුට තේරෙන මාතෘකාවක් ඉදිරිපත් කරගන්නවා. ඉතින් ඒ ඉදිරිපත් කරගන්නකොට හුඟක් වෙලාවට අපි නිස්සරණ වනේ සම්ප්‍රදායක් විදිහට කරන්නේ සරුවඥ දේශිත සූත්‍රයක් අරගෙන ඒක මේ ත්‍රිවිධ ශික්ෂාවටම ගැලපෙන එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන තුනටම ගැලපෙන විපස්සනාට ගැලපෙන සූත්‍රයක් අරගෙන ඒ අනුවයි අපි මේ දේශනාව දේශනාවලියක් විදිහට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිරිස වෙනුවෙන් මං මත විමසුමක් කළේ නෑ. මට යෝජනාවක් අවිලා තිබුණෙත් නෑ. ඒ නිසා මම මේ තෝරාගත්ත උපවාන සූත්‍රය කියලා සංයුතනිකායේ මහා වග්ගයේ සඳහන් වෙලා තියෙන වටිනා සූත්‍රයක්. ඉතින් ඒක මේ පිරිස වෙනුවෙන්ම තෝරාගත්ත එකකුත් නෙවෙයි. අපි 92 වෙනි භාවනා වැඩමුළුවට තෝරාගත්ත සූත්‍රය. ඉතින් ඒකම තමයි අපි එක දිගට මේ වැඩමුළුවට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇයි එහෙම මේ එකම සූත්‍රය 92 වෙනි වැඩමුළුවටත් 93 වෙනි වැඩමුළුවටත් ඉස්සරහ තියෙන වට සමහරට ඇදිලා යන්න පුළුවන්. ඇයි එහෙම කරන්නේ කියලා බැලුවොත් අද අපි මේ ඉදිරිපත් කරගත්ත දවසේ මාතෘකාව අදාළ වෙනවා. මේ සූත්‍රයේදී මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සරුවචනාංශේ නෙවෙයි ශ්‍රාවක භාසිතයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපවාන ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ඇවැත්ති උපවානේනි යම් කිසි භික්ෂුවක් එහෙම නැත්නම් අපි කිව්වොත් මේ බණ භාවනාවට යෙදී ගත කරන කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් අපි කියන නුවණින් මෙනෙහි කිරීමෙන් නැත්තම් පත මනසිකාරය කියලත් මේකට කියනවා උපාය මනසිකාරයත් කියලා තියෙනවා මේ ලැබිච්ච අවස්ථාව හරි හැටියට මනස මෙහෙ වැවුවොත් මෙනෙහි කරොත් මා විසින් මොනවට අරබඩලාද නැත්නම් මම මනාකොට අරබඩලාද මේ සත්ත බොජ්ජංගයෝ මගේ පහසු වීරණේ පිණිස නැත්නම් මට අසහනය දුරු කිරීම පිණිස මට ආතතිය හිතේ නැති කිරීම පිණිස මට පිහිටයි කියලා Tamanටම දැනගන්න පුළුවන් වේද කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපාන ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ මම මේ කරන භාවනාව මට පිහිටලාද දැන් තියෙන්නේ මට දැන් ප්‍රයෝජනයක් එකේ තියෙන බව මටම වටහා ගන්න පුළුවන්ද ඉතින් මේ කාරණාවට කවුරුත් උනන්දුයි මම මේ යන පාර හරියද ඉස්සරහටද යන්නේ මට මේ ජීවිතෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්ද මට තව කෙනෙකුට ඒව බලව කියලා මම ලැබු ප්‍රතිඵල හුවා දක්වන්න පුළුවන්ද කියන දේ ආවට ගියාට නෙමෙයි සාරිපුත්තු සාංශය අහන්නේ මේ භාවනා කරොත් ප්‍රතිඵල තියෙන බව Tamanට වටහා ගන්න පුළුවන්ද කියලා නෙවෙයි කියන්නේ යෝනිසෝ මනසිකාර්ය ඇති කෙනෙකුට ධර්ම බොජ්ජංග මට්ටමට වැටුණාට පස්සේ Tamanටම වැටහිම සිදුවෙන්න ඉඩ තියෙනවා එතකොට උපවාන ස්වාමීන් වහන්සේ සපේලා උත්තර දෙනවා එහෙමයි ඇවත්නි සාරිපුත්‍රයනි යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාර්යය තියෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ ධර්ම බොජ්ජංග මට්ටමට වැඩුණා නම් එතකොට යාට තේරෙනවා මම මේ කරපු වැඩේ හරි. මම දියුණු වෙනවා. මම මේ පසුගිය දවස්වල සැක පිට ශ්‍රද්ධාවට බාර දීලා හරියයි දෝ නොයයි දෝ කී කී ආපු ගමන දැන් නම් මට තමා වශයෙන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් නැත්නම් පච්චත්තං වේදිතබ්බෝ කියන එක වෙන්න පටන් ගන්න කියලා දැන් මේ උපවාන ස්වාමීන් වහන්සේගේ ආස්තික උත්තරයක් ලැබෙනවා. ඉතින් මේක තමයි මේ සූත්‍රයේ සරි කතා ශරීරේ. හර පද්ධතිය. ඉතින් ඒ නිසා අපිට පේනවා මේ සූත්‍රය හරහා අපි ධර්මතා දෙකකට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න හදාගන්න. යෝනිසමනස්කාරය සහ සත්බොජ්ජංග ධර්ම. ඉතින් මේ දෙකම යෝනිසමනස්කාර කියන වචනයත් සත්බොජ්ජංග කියන වචනත් සාමාන්‍ය බෞද්ධ අතර පාවිච්චි කරන වචන නෙවෙයි. ඒක ඒ ඒ මාතෘකාව විශේෂණය කරන ඉදිරියට යන කෙනෙකුගේ වචන. ඉතින් ඒ නිසා මේක කෙතෙක් දුරට ඉස්සල්ලාම් භාවනාවට එන කෙනෙකුට ආදුනිකයෙකුට මේක ආහාරයක් වෙයිද අජීර්ණයක් වෙයිද කියන ප්‍රශ්න තියෙනවා. මේ යෝනිසමනස්කාර වගේ වචනයක් අපි හාපුරාවට කාට හරි තේරුම් කරලා දෙන්න ගියොත් සාර්ථක වෙයිද? එහෙම නැත්නම් මේ ධර්ම බොජ්ජංග මට්ටමට වරනට පස්සේ Tamanට වැටහෙනවා කියන කාරණාව කියමනින් කී දෙනෙක් බය වෙලා භාවනා මධ්‍යස්ථානයේ හැරලා යයිද? අපිට පුළුවන් ද ධර්ම ওই මට්ටමට ගන්න අපි මේ තාම ධර්ම අඳුනගවනවත් නැහැ එතකොට මේ උසස් පන්ති පාඩම් අපිට උගන්වන්නේ අපි මේ මොන්ටිසෝරි පන්ති ඉන්න කට්ටිය නේද කියලා එහෙම මන්දෝත්සහයි වෙන්න ඉඩකුත් තියෙනවා එනිසා උපවාහන සූත්‍රයේ තෝරා ගැනීම පිළිබඳ චෝදනා එන්න ඉඩ තියෙනවා ඇයි මේ මේ වැඩමුළුවේ ඉන්න ඔක්කොමලා අලුත් අය පරණ අය නෙවෙයිනේ සමහර අය අලුත් අය එතකොට ඒ අලුත් අයට මේ යෝන්සුමංශකාරය කියන පදය නැත්නම් නුවණින් මෙනෙහි කිරීම පත මනසිකාරය උපාය මනසිකාරය කියන එක අල්ලන්න දිරව ගන්න තේරුම් ගන්න පුළුවන්ද ඊට පස්සේ මේ බොජ්ජංග කියන කාරණාව බොජ්ජංග හතක් තියෙනවනේ ඒ ධර්මයට අපේ ධර්ම මෝරලා නැතුව ඇයි අපිට මේ අනවශ්‍ය දේවල් පටවන්නේ කියලා චෝදනාවෙන් ඉඳී තියෙනවා ඉතින් ඒක නිසා දේශනා වලිය පටන් අරගන්නේ උපවාන සූත්‍රයෙන් නොවෙන්නේ ඉඳී තියෙනවා නමුත් උපවාන සූත්‍රයේ තේමාවට අනුව කොතනදීද යෝගාවචරයට කියන්න පුළුවන් මගේ ධර්ම දැන් බොජ්ජංග මට්ටමට අවිලා තියෙනවා මට මේ මේ ආකාරයෙන් එක ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙනවා මෙතෙන්ට එනකොට මෙන්න මේ ක්‍රමසහවිදි හරහා තමයි මම මේක පට බේරගත්තේ අන්නේ ක්‍රමසහවිදි වලට යෝනිසමංසකාරය කියනවා කියලා යෝගාවචරයට අර ආත්ම විශ්වාසයක් යෝගාවචරයට තමන් කරපු දේ පිළිබඳව සතුටක් පස්සද්ධියක් ඇති වෙන මට්ටමට ආවට පස්සේ තමයි උපවාන සූත්‍රය අපි සාක්කියට ගන්න. ඒ නිසා මේ වැඩමුළුවේ මුල් කාලේ උපවාන සූත්‍රයට යන්න පාර හදා ගැනීමයි කරන්න යන්නේ. ඉතින් එතකොට ප්‍රශ්නයක් වෙනවා පරණාපු යෝගාවචරින්න මේක මොන්ඩිසෝරි පන්තියක් වෙලා පරණාපු අයට ආයේ දන්නම දේ නැවත නැවත කියමනක් කියලා නීරස වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මට මෙතනදී පදනමක් ගන්න වෙනවා මම සාමාන්‍යයෙන් මේ දේශනාවලිය පවත්න්නේ ආදුනිකයන් ගැන හිතලා. ඒ වගේම මයි ළඟ තියෙන ආර්දනාවක් හැම දන්න කියන කෙනෙක්ම ආදුනිකෙක් වෙන්න කියලා. ඒක මම බොහොම බැගෑපැත්ත ඉල්ලනවා. එහෙම බැරි නම් අක්කා වෙන්න ඕන නම් අයියා වෙන්න ඕන නම් මුලින්ම බහැලා ගියාට කමන්නේ නැහැ. මේකේ මේ ධර්මයේ එහෙම එකක් නැහැ. ධර්මයේ ඕනම වෙලාවක ආධුනිකෙක් වෙන්න, ආධිකම්මිකෙක් වෙන්න, නවකෙක් වෙන්න ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ තර්ජනයක් කරනවත් මන් දෝත්සාහය කරන්න හදනවත් නෙවෙයි. දේශනාවේ කාරණාවට බහිඳ ඉස්සෙල්ලා අපි මේ පිටිය සකස් කරගෙන ඉන්න එපා. අපි ඔක්කොම එකම ඔරුවකට ගොඩ වෙන්න එපා. එකම වාහනයකට අන්න ඒකටයි. තුන්වෙනි කාරණා මම මතක් කරන්න ඕනේ. අපි ගිය වැඩමුළුවේ ඒ කියන්නේ 92 වෙනි වැඩමුළුවේ බොජ්ජංග ධර්ම වල තියෙන සති සම්බොජ්ජංගය දේශනා තුනක් මාර්ගයෙන් සාකච්ඡා කළා. මම ඒක මේ වෙලාවේදී සමාලෝචනය කරනවා ඒකෙන් කරුණු ගන්නවා ඒ නිසා ඒ හරහා මේ වැඩමුළුවට ආපු අයට යම් අඩුපාඩුවක් නොවීම සඳහා මම කියන වාර්තාගත කර නැත්තඳ මේ ගිය පාරේ කරපු දේශනා තුනත් මේ සැරේ වැඩසමුළුව හමාර වෙලා යන හදන CD තැටියට දාලා දෙන්නයි කියලා. එතකොට යත්තන්ට මෙතනදීම උනේ නැතත් ඒ ටික අහන එක මම හිතනවා උදව්වක් වෙයි කියලා. එතකොට මේ වැඩමුළුව ඉවරනකොට අපි කසති සම්බොජ්ජංගය සහ ධම්මවිචේ සම්බොජ්ජංගය කට විස්තර කොට සාකච්ඡා කොට නිම කළා දල වශයෙන් නිම කරා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයට මම බලාපොරොත්තු වෙනවා ඉතුරු ඉදිරි වැඩමුළු වලදීත් ඉදිරියට තියෙන මේ විරිය සම්බොජ්ජංගය පීති සම්බොජ්ජංගය පසත් සම්බොජ්ජංගය සාකච්ඡා කරන්න. ඉතින් මේ කාරණා තුනම මෙහෙලි කරාට පස්සේ මම කැමැතියි දැන් සභාවේ අවධානය මේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියන කාරණාවට යොමු කරන්න. ඉතින් ඒකදී අපි ඉස්සලා තේරුම් ගන්නට ලියා ගන්න ඕනේ පදය තමයි බොජ්ජංග කියන පදේ. ඉතින් ඒක සාමාන්‍ය බෝධි අංග කියන පදය දෙක තමයි බොජ්ජංග කියලා මේ කටහුරුවට ඇදිලා තියෙන්නේ. ඉතින් එතනදී බෝධිය බෝධි කියන වචනය සත්‍ය අවබෝධ කළ තැනැත්තා නැත්නම් ඒ අවබෝධ කර තැනැත්තා විසින් අවබෝධ කරන චතුරාර්ය සත්‍ය සත්‍යයට බෝධි කියන නම පාවිච්චි කරනවා. ඒ නිසා අංග කියන එක පාවිච්චි කරන එකට ආධාර උපකාර කරන කොටස්කාරයෝ කියන එකයි. ඒ නිසා නිවන අවබෝධ කරන්ට අවබෝධ කළ කෙනාට ආදාරෝපකාර කරපු කොටස්කාර වෙච්ච භංගුකාර වෙච්ච ධර්ම බොජ්ජංග ධර්ම කියලා කියනවා. ඉතින් ඒ බොජ්ජංග ධර්ම අපිට කල්පනා කරන දෙයක් නෑ සරුවචනංශේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල බොජ්ජංග හත ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සලා තියලා තියෙනවා. ඉතින් මේ බොජ්ජංග මට්ටමට යම් ධර්මයක් මෙතන හතක් තියෙනවනේ. ඒ ධර්ම බොජ්ජංග මට්ටමට දියුණු කරගත්තයි කියලා කියන්නේ පැහැදිලිවම ගමේ භාෂාවෙන් කියනවනම් අපි එදිනෙදා ව්‍යවහාර භාෂාවෙන් කියනවනම් මගේ භාවනාව දැන් ධර්මයේ බාර අරගෙන ඉවරයි. මට තියෙන්නේ ධර්මයෙන් යන ගමනට බාධා නොකර යන්න ආරින එක. ඇත්තටම වැඩේ අංග සම්පූර්ණනේ සෝතාසෝවන් වෙනකොට ගඟට වැටෙනවා වගේ ගඟ දිග ගහගෙන යනවා කියන එකනේ. සෝවන් වෙනවයි කියලා කියන්නේ සෝතාපන්න. අන්නේ සෝතාපන්න භාවයේ යෝගාවචරයට නිකන් ලාවට වාගේ නැත්නම් හතර ඉරියව්වෙම නැත්නම් දවසේ හැමතැනදීම හැම වෙලාවෙදීම යන යන තැනදී තමයි තේරෙනවා නම් දැන් නම් මගේ පාර වැටලා තියෙන්නේ නිවනටයි එහෙම නැත්නම් ඕනම ගැටලු අවස්ථාවකදී ධර්මයේ මතු කරගන්නේ කොහොමද කියලා දාන්නෝ. එහෙම නැත්නම් නොසලින තැනට අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන තැනට හිතපත් කරගන්න ඕන බවේ හිතලා තිනෝ. ආන්නේ මට්ටමට එනකොට කියත හැකි මේ සති ධම්ම විචය ආදී දේවල් බොජ්ජංග මට්ටමට මෝරලා තියෙනවා. මේක ස්ථිර එකක් නෙමෙයි. එහෙම වෙලා ආය වැටෙන්න ඉඩ තියෙනවා. ආය වැටෙනකොට පස්සේ ආය හැදෙන්න ඉඩ තියෙනවා. ඒක සෝවන් වුණාට පස්සේ තමයි ආයේ වැටෙන්නේ නැති මට්ටමටපත් වෙන්නේ. එතෙන්දී ඉස්සෙල්ලා Tamanට දැන් තේරෙනවා කිරිහට්ටියේ 100ක් හරියලා නැති වුණාට දැන් උකු වේගනේ යනවා. හයි වේගනේ යනවා. මිදීගෙන යනවා. එතකොට පේනවා කිරියට්ටිය එහෙම කරාට ඉස්සර තරම් රැලි මාලා නගන්නේ. තව ටිකක් වෙලා ගියාම මුණින් අතට හැරෙව්වත් කිරි හැලෙන්නේ නැහැ. අන්නේ වගේ මේක උකු වේගන, හයි වේගන, මිදීගෙන කිරි දී කිරි බවට පත් වේගන එන බව Tamanට වැටහෙන අවස්ථාවට කියන අපි බොජ්ජංග මට්ටම. ඉතින් ඒක හරි විචක්ෂණයි. වැඩක් කරගෙන යන යෝගාවචරය නැත්නම් ව්‍යාපාරයක් කරන යන මනුස්සය මං කරගෙන යන ව්‍යාපාරය දැන් ලාභ උපේන දෙයක් බව දැම්මට තේරෙන්න පටන් ගත්තා. ඉස්ලාම වියදම් ඉක්මවලා විදම් ඉක්මවපු ලාභ එන්න පටන් ගන්න තැනට ගියාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ එයා සාර්ථක ව්‍යාපාරිකයෙක් කියලා. ඒ වගේ තමයි භාවනා කරන කෙනාට ඒ තමන් කරන වැඩෙන් ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ පච්චත්තං වේදිතබ්බෝ තමා විසින්ම දැනගන්න පුළුවන් තැනට එනකොට මේ සෝවාන් වෙන්න ඉස්සෙල්ලා ආර්යත්වයට යන්න ඉස්සෙල්ලා පෙරමග ලකුණු පේන වෙලාවට කියන බොජ්ජංග මට්ටම කියලා. ඉතින් ඒක ඇත්තටම හරීම චිත්ත ශක්තියක් ඇති කරන දෙයක්. හරීම අදිෂ්ඨාන ශක්තියක් ඇති කරන දෙයක්. ඉතින් සාසනයක සජීවී සාසනයක පණ. එහෙම නැත්නම් අපි ඉතින් කරන්නම් වාලේ කරනවා. ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මේ වන්දේ කබල් ගන්නවා වගේ චාරිත්‍රය කරනවා වගේ කෙරුවට ප්‍රතිඵල නැහැ. නමුත් බොජ්ජංග මට්ටමට ගියා නම් ඒ කෙනාට දෙවන්නේගේ උපදේශ නැතුව මේ හුවා දැක්වීමකින් තොරව Tamanට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ ආකාරයට සතිය ඒ මට්ටමටපත් කරනකොට අපි පසුගිය දේශනා තුනේ මතක් කරා සතර සතිපට්ඨාන සති ඉන්ද්‍රිය සති බලය කියන මට්ටම් පන්නලා තමයි බොජ්ජංග සතියටපත් වෙන්නේ. ඒක හරියට උරගයක් හැවහලන්න වගේ වැඩෙන්න වැඩෙන්න පිට තියනහම හැලෙනවා. සතිපට්ඨාන සතිය පුරුදු කරලා ඒක යන අතරෙම කායනුපස්සනාව යන අතරෙම ඒක වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වශයෙන් විකාශය වෙන අතරම සතියේ එක පැත්තකින් ඉන්ද්‍රියක් බවටපත් වෙනවා. ඊට පස්සේ බලයක් බවටපත් වෙනවා. ඊට පස්සේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ තියෙනවා අන්න දැන් වැඩකාරය සතිය. දැන් සතිය මේ මේ ආකාරයට මට කොයි ඉරියව්වෙත් කොයි තැනදීත් පිහිටට ආධාරයට එහෙම ආරක්ෂක කෘත්‍ය ඉෂ්ට කරනවා. ආන්නේ මට්ටමට ගියාම අපි කියනවා සති සම්බොජ්ජංගය කියලා. ඒකට කියනවා සති සම්බොජ්ජංගය කියලා. ඒක සති බලය තව හැවක් හලුවාට පස්සේ තමයි සති සම්බොජ්ජංගේ බාටපත් වෙන්නේ. ඉතින් ඒක යෝගාවචරය කොහොමද වටහා ගන්න කියන එක මම ඉල්ලනවා ඉල්ලා හිටනවා අර පසුගිය ධර්මදේශනා තුනට සාවධානව අහුම්කන් දීමෙන් කෙනෙකුට මූලික ධර්ම ලබා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි ඒ සාමාන්‍ය ඒක පිළිබඳ දැනුමක් තියෙනවා නැත්නම් ධම් දැනුමක් තියෙනවා කියන පදනමේ ඉඳලා අපි ධම්මවිචේ සම්බොජ්ජංගය කියන එකට ගත්තොත් බොජ්ජංග කියලා කියන්නේ බෝධියට අංග වෙච්චි බෝධියට පක්ෂග්‍රාහී වෙච්ච ආසන්න කාරණා වෙච්ච ධර්මයි. නැත්නම් අවබෝධ කළ එකනාට ළඟ ඉඳලා උදව් කරපු ආසන්නයේ සිට උදව් කරපු කාරණාට බොජ්ජංග කියනවා. ඊට ඒකට අපි විශේෂණ පදයක් යොදලා තිනවා ධම්ම විචය. ගිය පාර වැඩමුළුවට ගත් එක සති සම්බොජ්ජංගේ දැන් කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගේ. ඇත්තට මේක සම් කියන උපසර්ග පදයකට තියෙනවා මේ හාත්පසින්ම බෝධියට උදව් කරන දේ. ඊට පස්සේ සතියට පස්සේ පොතේ සඳහන් වෙන්නේ ධම්මවිචේ සම්බොධ්‍යංගේ. එතකොට මේ ධම්මවිචය කියන වචනය සත්‍තිස් බෝධිපාක්ෂික දිගේ හැවහැලීමක් සිද්ධ වෙනවා කීප වතාවක්. මේක සම්පූර්ණ අංගයක් වශයෙන් නැතත් සතිපට්ඨාන සූත්‍රයේම හැම සතිපට්ඨාන පර්වයකදීම සති මේ සම්පජඤ්ඤෝ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනසං කියලා මේ ධම්මවිචේ සම්බොජ්ජංගය සම්පජඤ්ඤ නමින් පෙනී හිටිනවා. සම්පජඤ්ඤය අපි සති සම්පජඤ්ඤය කියලා සාමාන්‍ය හුඟක් තැන් වල තියෙනම සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සම්පජානෝ සතිමා කියලා. ඒක පුද්ගල වාචී නාමයක් විදිහට තියෙන්නේ සම්පජාන්නේ සහිත සති සහිත පුද්ගලයා කියන මේ සති සම්පජඤ්ඤ කියන වචනය අපි සිංහලට පෙරලන්නේ සිහි නුවණ කියලා. එනිසා මේ සම්පජානෝ සතිමා කියන්නේ නුවණැති සතිමත් පුද්ගලයා කියලා. ඒ නිසා එතන සම්පජඤ්ඤය ඤ මූලයෙන් ඇරවිල්ලා තියෙන්නේ ඒක තමයි පඤ්ඤා විඤ්ඤා සංඥා ආදි වශයෙන් ඤකාරාර්ථය ඤ පදෙන් ඇවිල්ලා තියෙන්නේ දැනගන්න අර්ථය. ඒක නිසා සම්පජානය සම්පජානනය සම්පජාඤ්‍ය පුද්ගලයා කියන පදයෙන් අපි වැඩේ පටන් ගත්තොත් ආධුනිකයට හඳුන්වා දෙන්න බොහොම මුරුදු තැනක් කියලා මම විශ්වාස කරනවා. ඒ මොකද ඒක අපි කවුරුත් අහලා තියෙන පදයක්. සති සම්පජාඤ්ඤේ නැත්නම් සම්පජානෝ සතිමා. ඉතින් මේක විස්තර කරන්න මට බෑ අර කලින් කියාපු සතිය පිළිබඳව පළවෙනි පාඩම කියලා දෙන්නේ නැතුව. ඒ නිසා මට පොඩ්ඩක් ඉඩ දෙන්න මේ සම්පජාන කියන ಪದේ විස්තර කරන්න ඉස්සලා ඒකට මුල් වෙන සති කියන ಪದේ විස්තර කරන්න අපි මෙහෙම තරලව ගනිමු. අපි සතිය වැඩි කිරි වැඩි වීම සඳහා මේ වගේ වැඩමුළුවට ආපුවාම ඉඳගෙන සතිය වඩනවා සක්මන් කරමින් සතිය වඩනවා එදිනදා ජීවිතයේ යම් යම් නැවතිල්ල වැඩ කරන ගමන් සතිය වඩනවා කියලා සතිය වැඩිම සඳහා පහසු සප්පාය ඉරියව් සහ අරමුණු අඳුලන ඒ නිසා මෙතනදී ආධුනිකයෙක්ගේ පැත්තෙන් බලනකොට කමඨහනක් නැත්නම් කර්මස්ථාන දේශනාවක් විදියට හෝ නැත්නම් මේ සති කියන පදයට අර්ථය දීමක් වශයෙන් හෝ හුඟක් වෙලාවට වැඩේ පටන් ගන්න ඉඳගෙන ඉන්න කතාවේ වාඩි වෙලා කොහොම සතිය පිටවන්නේ කියන එකයි. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයේ අඟුලි ආනාපාන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය රාහුලවාද සූත්‍ර වගවල ਸਰවචනාංශේ කරන්නේ වාඩි කරවලා තමයි සතිය පිටවන්න කතා කරන්නේ. ඒ වාඩි කරන්නත් ඉස්සලා ਸਰවචනාංශේ අපට කරුණාවෙන් මෛත්‍රිය මතක් කරනෝනේ අරඤ්‍යගතෝ අරුක්ක මූලගතෝ අසුඤ්ඤාගාරගතෝ කියලා. මේ සඳහා වඩාම හොඳ තැන නම් කැලේකට රින් ගන්නේ ගහක් මුල වාඩි වෙන්න නැත්නම් ශූන්‍යagaraට යන්න. එහෙම නැත්නම් කානිවල් එක ඉඳගෙන මේක කරන්න බෑ. අගනකරෙන් ඉඳලා කරන්න බෑ. රාජධානියක ඉඳලා කරන්න බෑ. ගමක ඉඳලා කරන්න බෑ. මේ පෞල් ජීවිත ගත කරන ගෘහේ ඉඳලා කරන්න බෑ. ඉතින් ඒක පිළිගත්ත පිරිසක් නිසා මේ කියන වචනේ ටිකක් කාටත් උනන්දු ඇති කරනවා. මෙහෙන් ඉස්සලා මේගොල්ලෝ දන්නවා ඒක. දැන් ආවට පස්සේ ඔන්න කතා කරලා කියනවා දැන් කැලියට ආවා ගහක් මුලට ආවා ශූන්‍යාකාරයට ආවා. දැන් අපිට පුළුවන් වාඩි වෙලා කරන්න. දැන් අපිට පුළුවන් සක්මන් කරමින් කරන්න. දැන් අපිට පුළුවන් එදිනදා වැඩ නැවතිල්ල කරන ගමන් කරන්න. ඉතින් මේකෙන් අපි දැන් මේ ධම්මවිචය කියන පදය තේරුම් ගැනීමේ ක්‍රියාවලිය වාඩි වෙලා සතිය පැවැත්වීම ගැන කියනකොට ඒකෙදි කියනවා මේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් 100 100ක් ලකුණු ලැබෙනවා. වාඩි වෙලා භාවනා කරන එක නම් මම දැන් ඉන්නේ ඉඳගෙන බව දන්නවනම් 100%ක් ලකුණු ලැබෙනවා. දැන් මේක කොහොමද අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් තමයි දැනගන්නේ. මේකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කරපු කියපු ක්‍රමයක් තමයි ඒක සාමාන්‍ය ත්‍රිපිටක හැමතැනම කරලා තියෙනවා. ඉඳගෙන ඉන්නකොට හිතගෙන නෙවෙයි බව දන්නවනම් ඇවිදිමින් නෙවෙයි බව දන්නවනම් නිදාගෙන නෙවෙයි බව දන්නවනම් ඕකට තමයි සතිය කියන්නේ. ඒ නිසා කොයියම්ම වෙලාවක හෝ යෝගාවචරය භාවනා කරනකොට යෝගාවචරයට වැටහෙනවනම් මම දැන් මේ වාඩි වෙලා භාවනා කිරීමක් කරන්නේ මට මේ ඉඳගෙන ඉන්නකොට මේ යටිපහටිය පොළේ වදින හැටි මට තේරෙනවා. එහෙම නැත්නම් මගේ ශරීරය නිකන් හුඹහක් වගේ මිසරේ තියෙන පිරමීඩයක් වගේ නැත්නම් චෛත්‍යයක් වගේ තියෙනවා වැටෙනවා. ඊට සාපේක්ෂව ඇවිදිනකොට මට වැටෙන්නේ මේ තාලෙට නිදාගෙන ඉන්නකොට වැටෙන්නේ මේ තාලෙට හිටගෙන ඉන්න තාලෙට මේ තාලෙට කියලා මෙන්න මේ ටික කාට හරි තම අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් කියන්න පුළුවන් නම් එයාට සතිය හොඳටම තේරිලා. ඒ විතරක් නෙවෙයි සතිය පිහිටලා. ඒ විතරක් නෙවෙයි සතියට ආඩම්බරයි. ඒ විතරක් නෙවෙයි සතිය ගැන කියන්න පුළුවන්. ඒක නිසා මේක වැටහෙන්නේ නැත්තම් පර්යංක භාවනාවට ගිහිල්ලා මහා ලොකු පාඩම් පන්ති ඕනේ නැහැ. මහා ලොකු ලයිස්තු ප්‍රස්තාර සමීකරණ මොකුත් ඕනේ ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවනම් නිශීදති පල්ලංකම් කියලා සරුවචනාංශ මේක සඳහන් කරනවා. පළකමෙන්ද වාඩිලා වාඩිලා බව දන්න. එහෙනම් මේ පැමිණිච්ච ගමන 100%ක් සාර්ථකයි. පරියන්කේ 100%ක් සාර්ථකයි. 100%ක්ම සතිය තියෙනවා. ඉතින් ඒක කාට හරි කියනකොට යා කියන්නේ මම හිත ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? මේ හැප්පෙන තැන තේරෙනවා. හිටගෙන නෙවෙයි කියලා දන්නවා. ඇවිදින්න නෙවෙයි කියලා දන්නවා, නිදාගන්න නෙවෙයි කියලා දන්නවා කියලා කියනකොට දන්නවා මෙයා හොඳට කැඳේ ගල බේරුවා වගේ ඉන්නා බව දන්න. ඊට සාපේක්ෂව ඇවිදිනකොට කතා කරනකොට එයා කියනවා මම දන්නවා ඇවිදිනවයි කියලා. දැන් හිටගෙන නෙවෙයි බව මම දන්නවා. ඉඳගෙන නෙවෙයි බව දන්නවා. මම නිදාගන්න නෙවෙයි. අන්න ඕක සපේලා උත්තර දෙන්න පුළුවන් නම් එයාට සතිය පිහිටලා. ඉතින් මේක බෑනේ අපට. ඉඳගෙන ඉන්න අපිට ඔය ගෙදර දොරේ වැඩ කරන කෙනා නැද්දකින් විතරක් මේ කිසිම විවේකයක් නැහැ මේ කවදද මේ මේ සුමී කරලා ඉවර වෙන්නේ විවේකයක් ලැබෙන්නේ කියලා අපි Tamanටම තම සාප කරගන්න වෙලාවක් තියෙනවා නමුත් විවේකේ දුන්නට ඇඟ ඉන්නේ ඇඟට කඩිගාය එහි කන කල්පනා කරනවා මෙහි කන කල්පනා කරනවා එහෙට නලියනවා මෙහෙට නලියනවා මෙයාට සැප දුන්නට සැප ගන්නෑ ඒක දන්නේ භාවනා කරන එක විතරයි අනික් කට්ටිය හිතා ඉන්නවා මේ කරදර ඉවරච්චාම මට විවේක දූපු ගමන් ඇඟ විවේක ගනී කියලා. දන්නේ නැහැ ඇඟ ඇඟ වැඩ කරන්නේ තමන්ගේ න්‍යාය පත්‍රයට නෙවෙන බව. ඇඟ වැඩ කරන්නේ මායාවේ න්‍යාය පත්‍රයට. එයාට ඉන්න බෑ එක තැනක. කඩිගාය. ඉතින් මේ කඩිගායේ ඉන්න නිසා අරණ්‍ය ගත වුණා, ශූන්‍යකාර ගත වුණා, රුක්ක මූල ගත වුණා. තිබ්බට ඉන්න බෑ මෙයාට. එතකොට එයා විහිං හේතු කරනු හදාගෙන අතීතට අනාගතයට පයින්නෝ. අරයා මෙයා ගැන කල්පනා කරනවා. අතර මෙතන ගැන කල්පනා කරනවා. ඉතින් එතකොට සරුවච්චන් වහන්සේ මේ තමන් වෙත පැමිණිච්චේ සිව්වණක් පිරිසෙයි අරණ්‍යගත වෙන තරම් අබිනිෂ්ක්‍මණය කරපු කෙනාගේ මේ ප්‍රශ්නේ සරුවච්චන් වහන්සේට කෙලින්ම අදාළයිනේ. සරුවච්චන්සේ ක්‍රමසහ විදි හදලා මෙයාට කියලා දෙනවා. උඹට එහෙම එක තැනක ඉන්න බැරි නම් මේ ශරීරය ඇතුලේ සිදුවෙන යම්ම හෝ ක්‍රියාවලියකට හිත දාලා ඒක හොඳට චීන කන්නඩියෙන් බලනා වගේ විස්තර සහිත බලබලා හිත ව්‍යාවෘත කරන්න කියනවා කියන්නේ. කර්මයට යොදවන්න කියනවා කර්මස්ථාන ගත කරන්න කියනවා. එතකොට අර ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇතුලේ සිදුවෙන ක්‍රියාවලියක් බැලීමට මේ සරුවච්චන් වහන්සේ අපට දෙන උපදේශයේ තියෙන්නේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ අත්දැකීම ඒකාකාරී නිසායි. මේක ඒකාකාරී නිසා වැඩි වෙලා ඉනකොට හිත පයින්නවා රෙමි. ඒ වෙනුවට ක්‍රියාවලියක් කියන්නේ සජීවී දෙයක්, සිද්ධි බහුල දෙයක්. ඒක නිසා අර බබෙක් නලවනකොට කැරකෙන දෙයක් දිහා බලන ඉන්න කැමතිනේ. ආන්නේ වගේ මේ ආධුනික මනසට කියනවා ඉඳගෙන ඉන්න එක ඇතුළෙම තියෙන මේ පිම්බෙන හැකිලෙන එක ආස්වාස් ප්‍රසවාස කරන එක දිහා බලන්නේ කියලා. දැන් මේකෙන් අපිට මනින්න පුළුවන් සතිය පිහිටවගෙන ඉඳගෙන ඉන්න එක ඇතුලේ තියෙන ආස්වාද ප්‍රසවාස පහක් බලන්න පුළුවන්. නැත්නම් හයක් බලන්න පුළුවන්. නැත්නම් තප්පර පහක් ඉන්න පුළුවන්. නැත්නම් විනාඩි පහක් ඉන්න පුළුවන් කියනකොට ඔන්න සතිය ප්‍රමාණ කරන්න පටන් ගන්නවා. ඉස්සරමට පහයි දැන් හයක් පුළුවන්. මට ඉස්සර තප්පර පහක් ඉන්නවා දැන් හයක් පුළුවන්. මම පිම්බි මැකිලින් බලනවා මට පිම්බි මැකිලින් වාර පහක් හයක් බලන්න පුළුවන්. ඉතින් මේක දිනු කරගෙන දිනු කරන යනකොට මේ දෙකේ චක්‍ර ඉගෙන ගත්තා, තුනේ චක්‍ර ඉගෙන ගත්තා, හතර චක්‍ර ඉගෙන ගත්තා වගේ පොඩි දරුවෙක් ඉගෙන ගන්න ආසේ පුංචි අභියෝගයක් දෙයි. මේක හරියට මව් භාෂාව දන්නේ එකන දෙවෙනි භාෂාව ඉගෙන ගන්න කටයුතු කරනවා වගේ. දවසට වචන දෙක තුනක් ඉගෙන ගන්න. ආන්නේ විදිහට කරගෙන යනකොට Tamanට වැටහෙනවා නම් ටික ටික ටික ටික මේ අරමුණේ හිත පවත්නකොට එක දිහාවට ආශ්‍රවසස් ඉන්න ගතිය වැඩි වෙනවා. පිම්බි මෑකිලිම ඉන්නක බලනවා නම් ඒක වැඩි වෙනවා කියලා දන්නවනම් ඉතින් ඒක වාර්තාගත වෙනකොට ගුරුවරයෙකුට උනන්දු කරවලා පුළුවන් තරම් මේක දියුණු පවම කරන්න හදනවා. මේක නෙවෙයි මම මේ කතාව ගොතාගෙන ආවේ මේක කියන්න නෙවෙයි. මං කතාව ගොතාන ආවේ මෙහෙම කරපු ප්‍රවීණයන්ටත් මෙහෙම කරන නවීනයන්ටත් මේ ආනාපානෙ ඉඳද්දී යම් වෙලාවකට සතියක් පිහිටනවා ආනපනෙ නෙවෙයි ඉන්නේ සද්දෙක හැබැයි ඒක දන්නවා ආනපනෙ නෙවෙයි ඉන්නේ වේදනාවක දැන් ඒක දන්නවා ආනපනෙ නෙවෙයි ඉන්නේ හිතවිල්ලක හැබැයි කලබල කරන්නේ නැතුව මෙතනයි මයිති ධම්මවිචේ කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා යෝනිසමනසිකාර කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. එහෙම අරමුණු මාරුණ ඵලියට සතිය කැඩෙන්නේ නැතය කියන එක තමයි යෝනිසමනසිකාර කියන්නේ. අරමුණු මාරු වෙනකොට සතිය කැඩනවා කියන්නේ බුබ්බඩය කම්මැලියා කරාරින මිනිහා. අයෝනිසමනසිකාරේ මාරපාක්ෂිකයි කෙලස්. නක්ෂවාරය භාවනා කරනකොට අපි හිතමු මේ 50කට බහනකොට එකෙකුට නැත්නම් එකියෙකුට තේරෙනවා මේ ආස්වාද ප්‍රසාරෙන්ලා සද්දෙට ගියාට අරමුණු මාරු වුණාට සතිය කැඩිය යුතුයම නැහැ. සතිය කැඩෙන්නේ නැහැ කියන බැල්මෙන් සතිය කැඩෙන්නේ නැහැ කියන දැක්මෙන් සතිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් බලන්න පුරුදු වෙච්ච දවසේ යෝගාවචරය මේ සතිය කියන ඉරියව්වේ ඉඳලා සද්ද කියන ඉරියව්වට ඉරියව්ව අරමුණු මාරු කිරීමක් වෙනවනේ ආනාපානේ කියන අරමුණේ ඉඳලා වේදන අරමුණට පනිනවනේ හිතවිලි අරමුණට පයින්නවනේ. යම් වෙලාවක මේ ඒකාකාරී අරමුණක ආනපන ඉඳලා සද්දට පයින්නකොට මේ අරමුණෙන් අර අරමුණට පනින්න ගැම්මේදී අරමුණු වෙනස් වෙන වෙලාවේදී පවත්තන සතියද කියනවා සම්පජඤ්ඤය කියලා. ඒ කර්මණ දිගේම පවත්තන සතිය සතිය. එතන ඉඳලා අරමුණු මාරු වෙනකොට ඒක ඇඟට නොකිය පැදුරටත් නොකියන සිද්ධ වෙන්නේ. මෙන්න මේකට කලකොල වෙන්නේ නැතුව මේ මාරු වෙන එක උන්දගේ වැඩන්නේ උන්ද කරගත්තා වයි මම මේ මාරු වෙනකොට කොහොමද මේක බලන්න ඕනේ කියලා මේක අභියෝගයක් කරගත්තොත් මේක ඉදිරියට යන්න හදන විවිධාංගීකරණයක් කරගත්තොත් ආන්නේ විදිහට බලන බැල්මට කියනවා සම්පජඤ්ඤ යම් අරමුණක සිට තව අරමුණට මාරු වෙනකොට කැඩුනා කියලා ඉසాత බඳගෙන අඬන්නේ නැතුව හිත පශ්චාත්තාප කරගන්නේ නැතුව කොහොමදයි මේක මේකට මාරු වෙන්නේ කියලා බලන එක හොඳම නිදර්ශනය තමයි ඔය රිලේ රේස් එකක් දුවනකොට හතර දිනක් එකතු වෙලා තමයි එක එක ඉසව් කරන්නේ පළවෙනි එක න කොළු කෑල්ලක් අරගෙන දුවගෙන ගිහලා අනිත් එක නට දෙනවා. එයා ඒ පොළු කෑල්ල අරගෙන ඉතුරු කෑල්ල දුවනවා. එයා ඊගා පොළු කෑල්ල අනිත් එක නට දීලා ඉතුරු කෑල්ල දුවනවා. ඉතින් උඩ මගදී පොල්ල වැටුනොත් අර ගినాපු ගැම්ම නැති වෙනවා. අන්න ඒ වගේ මේ එක්කනේ දුවගෙන ඇවිල්ලා ඒ ඉඳ එන්නේ කනයි අනිත් එක්කනට මේ මාරු කරන තැන සාමාන්‍ය දියුන් තරඟයකට අදාළ නැහැ. ඒ කඩයිම් දිවන වෙලාවට රිලේ රේස් එකට විතරයි අදාළ. ඒ නිසා ඒක සාමාන්‍ය දිනකට වැඩිය විචිත්‍රයි. මෙන්න මේ වෙලාවේදී අපි කොච්චරක් සති සම්පජඤ්ඤය සතිය සම්පජඤ්ඤයක් බවටපත් කරන මේරීමක් බවටපත් කරනවාවේදී යෝනිසෝ මනසිකාරයෙන් මේක සෙල්ලක්කාරකමක් අභියෝගයක් ඉදිරියට යෑමක් කියලා කල්පනා කරනවද නැත්නම් ඉසాత බැඳගෙන අඬන්න පටන් ගන්නවද අනේ මගේ හිත ආස්වාස ප්‍රසවාසයේ ඉඳලා අයියෝ හිත ගියානේ වේදනාවකට අයියෝ හිත ගියානේ මගේ සද්දයකට අයියෝ හිත වේදනාවට ගියා කියලා ඉතී කනපින් දඟ ගන්න අතන මිනිස්සයාට සම්පජඤ්ඤේදියා සම්වදඤ්ඤේ කුඩම්මවත් දකින්න හම්බෙන්නේ. අයි එන්නත් ඉස්සෙල්ලා කනපින් දඟ ගහලා ඉවරයි. ඒ තරම්ම මේ සතිය කියන එක හැල හැප්පෙන්නේ නැතුව එහෙම තියෙන්න ඕන කියලා හිතානවා. යම් දවසක යෝගාවචර හිතාගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ අපි කොරු කරන්න, බීරෝ කරන්න නෙමෙයි දඟලන්නේ හැදෙන දරුවෙක් වගේ එක ඉරියව්වක ඉඳලා අනෙක් ඉරියව්වට යනකොට විශේෂයෙන්ම මම හිතලා කරන දෙයක් නෙවෙයි නම් සිද්ධ වෙන දෙයේදී මේ සතිය හලාප ගන්න තු ඊගාව අරමුණට මාරු කරන්න සතිය හලාප ගන්න තු ඊගාව ඉරියව්වට මාරු කරන්න මෙන්න මේක තේරුම් ගන්න ඕනේ මේක ඉදිරි ගමනට අත්‍යවශ්‍ය දෙයක් මේක හරියට ඩ්‍රයිවිං දන්න මිනිස්සේ එක වාහනයක පාරක ඉඳලා අනෙක් පාරට වාහනේ මාරු කරනකොට හප්ප ගන්න නැතුව වාහනේ මාරු කරන්න ඕන ප්‍රධාන පතේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන එක නාතුරු මාර්ගයකට වාහනේ හරවනකොට පස්සේ ඉන්න ඩ්‍රයිවර්ට සිග්නල් දාලා වේගය අඩු කරලා ඒ පැත්තට හරවනවා. ඒකට කියනවා ඉරියාපත සංදි කියලා. පාරේ මාර්ග සංදියකදී වාහනේ හරව ගන්නවා වගේ ඉරියාපත සංදියක් පලහප්ප ගන්න නැතුව නැත්නම් ඇහැලැප්පිලා අඩුව කරන්න පුරුදු වෙන එකනට මේ ලෝකේ ඥානයේ සීමාවක් නැහැ. ඕනම ඥානයක් දරන්න පුළුවන්. මේ පුංචි පාඩමයි අවශ්‍ය කරන්නේ. මෙතන තමයි සතිය සම්පජඤ්ඤයක් බවට පත් වෙන්නේ. මේක තමයි ධම්මවිචය කියලා කියන්නේ. මේක මේ මේ ඉගෙනගත්ත පාඩම ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අභියෝග වැඩි කර කර වැඩි කර කර ਸਰවඥන් වහන්සේ ගෙනියනවා මොනතරම් අරමුණු මාරු වුණත් මොනතරම් ඉරියව් මාරු වුණත් අද්දුම ගානේ මරණය සිද්ධ වුණත් සතිය කඩා ගන්න නැතුව යන්න කියන තැනකට ගෙනියන මරණ මොහොත හරහත් සතිය යන්න වයසක වීම හරහත් සතිය යන්න ලෙඩවීම හරහත් සතිය යන්න මේ කියන ජීවිතයේ තියෙන උද්වේග කර අශීරුතර අවස්ථා හරහා මේ සතිය ගෙන යන්න ගියාට පස්සේ සර්වචන් වහන්සේ පෙන්ලා දෙනවා මනුස්ස මනස කියන්නේ මොන්න තරම් දක්ෂතා සහිත ප්‍රභවයක්ද භව සම්පත්තියක්ද අපි ඒකෙන් 100න් කී කොටසද පාවිච්චි කරන්නේ සතිය තිබිලේක සම්පජඤ්ඤයක් බවට පත් වෙන හැම වෙලාවෙම කනපින්දම් ගහනවා අයෝනිසුමනසිකාරයේ තියෙන එක. හැම වෙලාවෙම පශ්චාත්තාප වෙනවා අසත්පුරුෂයා. අසත් ධර්මයේ දන්නේ කන. මාරපාක්ෂික මිනිසයා. කෙලෙස් බරිත කෙනා. ඒ නිසා ආධුනිකයට මේක බරයි. ඒ නිසා ආධුනිකයට කියන්නේ ආනාපානෙම යන්න. පිම්බීම හැකිලිමම යන්න. වම දකුණම යන්න. එතකොට ඉතින් රූප පේනවා, සද්ද ඇහෙනවනේ. හිත නරක කරගන්න නැතු ඉන්නකෝ. ඕක ගණන් ගන්න එපා. ආයෙසරය සතිය පිටවන්න. ආයෙත් කැඩිච්චවයි. ආයෙ සතිය පිටවන්න. ඒ නිසා වැටෙන වැටෙන වෙලාව ඔය නැගිටින්න හැප්පිච්ච දෙයත් එක රණ්ඩු කරන්න යන්න එපා කියලා ගිහිල්ලා අන්තිමට කියනවා අද දවල් අහලා තිබුණ ප්‍රශ්න වල හොඳට මේකට නිදර්ශන පේන්න තිබුණා. මේ භාවනා කරගෙන ඉන්නකොට සද්දයක් ඇහිලා දැන් මං ඉන්නේ සද්දේ. ඉතින් මේ අරමුණේ ඉඳලා සද්දෙට ගියයි කියලා සතිය කැඩිලා නැති බව වාර්තා කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචර තුළ හොඳටම පින තියෙනවා සතිය සම්පජඤ්ඤයක් බාටපත් කිරීමේ ප්‍රවණතාවයට හැකියාවට උපනිශ්‍රේයට මෙන්න මේ කමඨහන සුද්ධ කළ දුන්න නැත්නම් ගුරත් පරාදායි ගෝලයක් පරාදයි මේක තමයි අද නැත්තේ මේක තමයි අද භාවනා ලෝකේ නැත්තේ ඒ මොකද යෝගාවචරයා සමතයට සමාධියට ගැති කරවන්න හදන නිසා. සමතේ සහ සමාධියේ තියෙන එකම අරමුණක බොහෝ වේලාවක් සිටී. විපස්සනා විචිනේ අරමුණු මාරු වුණත් සතිය කඩා ගන්න නැතුව සිටී. මේක ටික කාලයක් යනකොට අරමුණු මාරුණත් සමාධිය කැඩෙන්නෙත් නෑ ප්‍රඥාව කැඩෙන්නෙත් නෑ. ඉතින් මේ දේ අරමුණු මාරුණාට සතිය කැඩෙන්නේ නෑ කියන එක භාවනා මධ්‍යස්ථානය ඉගෙන ගන්න එකක්ද උගන්වන්න පුළුවන් එකක්ද හැදෙන්න පුළුවන්ද කියන එක 100%ක්ම අහම්බයක්. සමහරු සහජායසේ මේ ගතිය පෙන්නවා. ඒ මිනිසු උපනිෂේ සම්පත්‍ය වල හැටියෙන විපස්සනා බාරිත පුද්ගලයා. විපස්සනාට බාරාය. අනික්යත්තන්ට ඒක මල කන්දොස් කිරියාවක්. අරමුණ මාරු වෙනකොට ඉරියව්ව මාරු වෙනකොට හැම වෙලාවකදීම ඒක පසුබෑමක් ඇති කරගන්නවා. ඒ වුණායි කියලා ඒගොල්ලෝ සාසනෙන් කපලා අරින්නේ නැහැ. ඒගොල්ලන්ට අර ඉන්න අරමුණේම බාධා අඩු කරලා දීලා තව ඉදිරියට සතිය වඩලා ස්ථාවර භාවය ඇති කරන සතිපට්ඨානයක් ඇති කරගෙන ඉස්සරහදී කවදා හෝ අරමුණු මාරු කරාට සතිය කැඩෙන්නේ නැහැ කියන පාඩම දෙනකම් කවම කවදාකවත් විපස්සනා ඥානයක් මාර්ග ඥානයක් පහළ වෙන්නේ නැහැ. නිසා පටන් ගන්නකොටම හෝ මත්තේදී කවදා හරි මට කරන්න වෙනවා කියලා පස්සේදී හෝ මේ වෙනස ඇති වුණාට පස්සේ මේ එක පුද්ගලයා තුල පුදුමාකාර හැකියාවන් ඉවසීමේ ශක්තිය දැරීමේ ශක්තිය ඕන පැත්තකට හැරෙන්න පුළුවන් ගති වැඩෙනවා මේක අත්‍යවශ්‍ය මහානකම එහෙම නැත්නම් කිසිම කෙනෙකුට මහානකම කරන්න බෑ මහාන පැවිද්දා කියන්නේ කවුරු හරි තම්බලා දෙන බතක් කන මිනිහා. කවුරු හරි මහලා දෙන සිවුරක් අඳින මිනිහා. කවුරු හරි හදලා දෙන සේනාසනයක ඉන්න මිනිස්සයා. කවුරු හරි දෙන බේතකින් යැපෙන මනුස්සය. යාට මේ මගේ බත මට ලුණු මිරිස් දාලා මට ඕන විතර උයාන කන්න ඕන කිව්වොත් එහෙම මහානකම කරන්න බෑ. දෙන දෙයක් කාලා මහානකම කරගන්න දැනගන්න. දෙන ඇඳුමක් ඇඳලා මහානකම කරන්න දැනගන්න. දෙන සීනාසනයක ඉඳලා මහානකම කරන්න දැනගන්න. දෙන පෙහෙත් පිළිකරකින් මානකම කරන දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අබ්බජ්ජාවට ගැලපෙන්නේ. ඉතින් යෝගාවචරයත් අපි ගෙනල්ලා එක හැඩියේ බත් වෙලා කන්න දෙනවා. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. ඉතින් ඒක කරන්න බැන්න. ඉතින් භාවනා කරන්න බෑ. ඉතින් ගෙදර යන්න ඕන උම්මලකට ටිකක් මේකේ නෑ ලුණු ටිකක් දා ගන්න ඕනේ අන්නම් මනම් කතා කරන්න ගියොත් සති සම්බොජ්ජංගය ධම්මවිජේ සම්බොජ්ජංගය කුණු බල්දියට දාලා බඩ බොක්ක වෝස්තරයට ගෙදරට යනවා ඉතින් ඌට කොහෙද භාවනාව ඌට කොහෙද සාසනයක් ඌට කොහෙද හැරෙන ගතියක් ඌට කොහෙද වැඩෙන ගතියක් ඒ නිසා මෙතෙක් අපි සංසාරේ යම් ආකාරයකට ධර්මයේ ගත්තේ නැත්නම් මේ බඩ ගෝත්‍රේ ලොක් කරගත්ත නිසා තමයි ධර්මය අපට නැති වුනේ මේ ඇඳුමට ලොල් නිසායි ධර්මය අපට නැති වුනේ සීනාසන ලෝලත්වේ නිසායි ධර්මය අපට නැති වුනේ අපිට අවශ්‍ය අවශ්‍ය බෙහෙත් හොයන කී නිසායි ධර්මය නැති වුනේ ඉතින් අපි කැමැතිද ඒ තේ චීවර පින්ඩපාත සේනාසන කියවා ටිකක් කැව කරලා මේ සම්බොජ්ජංගේ ටිකක් වඩා ගන්න. මේ සම්පජඤ්ඤ ටිකක් වඩා ගන්න. ධම්මවිචේ ටිකක් ඉද දෙන්න. මේ හැල හැප්පෙනකොට ඉසాత බඳගෙන අඬන්නේ නැතුව ඒ හැල හැප්පිලා හරහා ගියටින් ගින්දර ගෙනියන මිනිහෙක් වගේ සතිය පවත්වන්න පුළුවන් හැකියාව බලන්න ගත්තොත් පුදුමාකාර වෙනසක් මේකට දෙන්න පුළුවන් ලස්සන සිංහල වචනේ තමයි හැබෑ වෙනසක් වෙන්න පටන් ඒකට තමයි හැබෑ වෙනස කියලා කියන්නේ. හැබැයි ධාම සෝවාන් වෙලාවක්වත් ධ්‍යාන ලැබලාවක්වත් මාර්ගඵල ලැබලාවක්වත් විපස්සනා ඥාන ලැබලාවක් නැහැ. හැබැයි හිතේ හැකියාව හැබෑ වෙනසකට ලෑස්තිය තියෙනවා. ඒක පැයක් භවනා කරන මනුස්සයෙන් අල්ලතයි. එච්චරකල් භවනා කරන්න ඕනේ ඒකට. ඒ කතා කරන තාලෙන් චරුචරුවෙන් අඳා හෝ ගෑමෙන් කියන්න පුළුවන් මේ මනුස්සයා ඉදිරියට යන මනුස්සයෙක්ද නැත්නම් මේ කායයටයි ජීවිතයටයි ආශ කරන කෙනෙක්ද කියලා. ඒක නිසා ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ සතිපත්තහනේ හරියනවද නැද්ද කියලා බලන්න අවුරුදු 7ක් යනවා මැට්ටෙකුට. හරියන මනුස්සයාට දවස් 7න් බලතෑයි. බෝධිරාජ සූත්‍රය කියලා දෙනවා උදේ කියලා දුනොත් හැන්දාවට බලන්න පුළුවන්. ඒ මොකකින්වත් නෙවෙයි මේ වෙත පැමිණෙන කරදර වලට චරිචුරු ගන්න නැති මිනිස්සයාට විපස්සනාව කියන එක නිකන් සෙල්ලක්කාරකමක් විතරයි. Taman තියාගත් අරමුණේම හිත හිතේ නැති වුණාට බාධාවට එන අරමුණ මත සතිය පිහිටුවලා ඒක මේ සපේලා උත්තර දෙන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන් නම් නැත්නම් මේ සතිය සම්පජඤ්ඤයක් බාටපත් වෙන එකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒක පරීක්ෂා කරන්න අවුරුදු ගණන් පරීක්ෂා කර කර ඉන්න ඕනේ හොඳට කමටහන සුද්ධ වෙනවනම් සුද්ධ කරගන්න වෙලාවක් හම්බෙලා වචන දෙක කතා කරනකොට කීත හැකි එයා මේ මොනවා හෙල්ලුණත් සතිය කඩා ගන්න බැරි ඕන් නැති බව දාන්නවනම් අදහන්න ලෑස්ති නම් බුද්ධම විදිහට ජීවිතය අලුත් වෙන්න පටන් ගන්නවා ඒ නිසා සම්පජඤ්ඤය කියන පදය ඉරියාපත සංදියකදී සතිය කඩා නොගැනීම අරමුණු වෙනස් වුණාට මගේ න්‍යාය පත්‍රයෙන් තොරව මට සතිය පවත්වන්න පුළුවන් කියන එක ලේස මාත්‍රයට දන්න මනුස්සයාට ඒ කමටහන තව පස් හය පොලකදී සුද්ධ කළ දෙන්න ඕන. මේකම තමයි කියන්නේ. ඉරියව් වෙනස් වුණාට, ඍතු වෙනස් වුණාට, ගුරුවරයා වෙනස් වුණාට, කැලෙන් එළියට ගියාට, අරමුණු මාරු වුණාට මේ සතිය දිකට පැවැත්ීමේ හැකියාවක් තියෙනවා. ඒක ඇත්තටම සරුවචනාංශේ ස්ථිරවම දේශනා කරලා තියෙනවා. සතාධිපතියා සබ්බේ ධම්මා. මේ ලෝකේ තියෙන සෑම ධර්මතාවයකට සතිය සතිය ප්‍රමුඛයි. අධිපතිකම් අපි දන්නේ නැති නිසායි සතිය කැඩුනා. මට අර විදිහේ බාධාවක් ආවා. මම දැන් යන්නේ ඉස්සරහටද පස්සටද සමතේද විපස්සනාද ආදි වශයෙන් මේ සැක කරන්නේ මේ සම්පජඤ්ඤය කියන පදේ අර්ථය දන්නේ නැති නිසා. සම්පජඤ්ඤය කියලා කියන්නේ දැනීම, තමා වශයෙන්ම දැනීම, සාකල්යෙන් දැනීම, අස්පනා පිට දැනීම. අරමුණ වෙනස් වුණා මම හොඳටම දන්නවා අර විදියටම සතියක් දැන් වෙනස් වෙච්ච අරමුණේ තියෙනවා. ඒක මේ පොතේ දැනුව නෙවෙයි මමමයි දකින්නේ. ඒක අස්පනා පිට එතනදී දකින්න මිසක්කා වෙන වෙන පින්කම් වල කනුසාරයක් මෙතන නැහැ. මේකත් වගේම මේ වගේ අරමුණු මාරු වුණාට ඉරියව්ව මාරු වුණාට සත්‍ය කැඩෙන්නේ නැහැ කියන එක අවබෝධ කරපු කෙනා ඒක කමඨහන් වார்த்தාවේ ලියන මට්ටමට යනවා කියන එක විශාල දියුණුවක්. ඒකදී වගකීම් දෙකකට දානවා බුරුම ස්වාමීන් වහන්සේලා යම් හේයකින් අරමුණු මාරුණාට සතිය කැඩෙනවා කනපින්දම් ගහනවා ඉසాత බැඳගෙන අඬනවා කියලා යෝගාවචරයාගේ දුර්ගුණයක් තියෙනවා නම් ඒක 100ට 100ක්ම ගුරුවරයාගේ වැරද්ද කියලා කියනවා. ගුරුවරයෙක් කියලා දීපු නැති නිසා. ඒක නිසා ගෝලයාගේ වැරද්දක් නැහැ. මොකද ගෝලයාගේ වැඩේ මේ කන බොන දේවල් සහ ආහාර ඇඳුම් පැළඳුම් ගැන කතා කරන ලෝකයක් නෙදී. ඒ නිසා ළඟ තියාගෙන වාඩි කරවලා කියලා දෙන්න ඕනේ. මේ අරමුණක් උඹට හිතට දාලා ඒකේ ගොඩක් වෙලා හිත පවත්වපන් කියලා කියන්නේ ඒක 100 100ක් කරන්න පුළුවන් නිසා නෙවෙයි. අරමුණෙන් හිත පැන්නට හිත කරදර ගන්න නැති වෙන පාඩමකුත් තියෙනවා. අන්නේ මේ හිත කරදර ගන්න නැතුව අරමුණ මාරුණත් කරගෙන යන්න පුළුවන් නම් ඒක කරගෙන යන්න කියලා කියලා දෙන්න දන්නේ නැත්නම් එතන තියෙන්නේ ගෝලයාගේ දෝෂේ නෙවෙයි 100 100ක්ම ගුරුන් වහන්සේගේ දෝෂේ. ඊට පස්සේ ඒ වෙච්ච දේ වාර්තා කිරීම දන්නේ නැත්තම් ඒක දකින්න එහෙම වෙනව නමුත් ඒක කියන්න ඕන එක වැදගත් දෙයක් ඒක සතියටත් වඩිය වටිනා දෙයක් කියලා නොදන්නකම අනුව ගුරු ගෝලියෝ හතර જાතියක් කියනවා ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා හොඳට භාවනා කරනවා නමුත් මේක කියන්න දන්නෙත් නැහැ මේක වටිනාකම දන්නෙත් නැහැ ආයතන ආයතනයක් ඉන්නවා හොඳට කරන හොඳට කියනවා. තව જાතියක් ඉන්නවා පොත් බලාගෙන භාවනා නොකර පචලියලා කමටහන් දෙන. තව જાතියක් ඉන්නවා භාවනා කරන්නෙත් නැහැ කියන්නෙත් නැහැ උන් මේ පළාත වලට එන්නෙත් නැහැ. උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ භාවනා ලෝකේ. ඒ නිසා මේ හතර දෙනාගෙන් අපි මේ උත්සාහ කරන්නේ හොඳට කරලා කියන්න බැරි කෙනාට බහ තෝරලා දෙන එක තමයි මේ කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ධර්ම සාකච්ඡා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒකට දෙපැත්තෙම සහයෝග ඕනේ. දැන් ඒකට ගුරුවරයෙක් විතරක් කරන්න බෑ. ගුරුවරයා කමේ තියලුනාට පස්සේ එයා කියන්න ඕනේ මම මන් දන්නේ ඔබ වහන්සේද කියන එකද මේ වෙන්නේ දන්නේ මටත් භාවනා කරගෙන ඉන්නකොට අරමුණෙන් පිට පනිනවා. පෙන්නට පස්සේ මන් දන්නවා ඉන්න ඕනේ තැන නෙවෙයි ඉන්නේ හැබැයි මම සතියේ ඉන්න බව දන්නවා. ඒ විතරක් නෙවෙයි මගේ හිත ආයෙත් අරමුණට ගන්නත් පුළුවන් ආදි වශයෙන් මේ ගුරුවරයා බහතෝ ගුරුවරයා කියලා දෙන එක බහ තෝරනවා නම් ගුරුනාංශ කියන එක පහ තෝරන ගෝලයෝ ඉන්නවනම් ඒකට කියනවා සජීවී ශාසනය. එතෙන් තමයි ශාසනය පණ තියෙන්නේ. ඉතින් එහෙම මේ 50කට 60ක් එක වැඩ කරද්දී එකෙක් නැගිට්ටොත් ඇති. එකියක් නැගිට්ටොත් ඇති. අනි සේර මැට උනත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා භාවනා කරනකොට මේ අරමුණේම හිත ප්‍රයෝජනන හොඳයි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ලෝකේ කාටවත් එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන් බාධා එනවා. අන්නේ බාධා එනකොට හිතනරක් කරන්නේ නැතුව ආපු බාධාව මත සතිය පිහිටවන්න පුළුවන් නම් මේ නටන්න බැරි පොර වැදයි කියන්නේ හැරුණු හැරුණු නැත ගස උලුවස්සා කියලා ආපු තැන වැඩි කරගත්ත ගියා. ඉතින් මෙන්න මේ සෙල්ලක්කාරකම පුරුදු උනේ මේ අපේ තේරවාද ශාසනයේ දැන් අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා මේව ගැන කිසිම හැඟීමක්වත් භාවනාවක්වත් මොනක්වත් තිබුණේ නැහැ. දැන් අපිට ඒ නිසා මේ තොරතුරු තියෙනවා. නමුත් තොරතුරු තිබුණ පළියට කීයෙන් කී දෙනාද මේව අහලා තියෙන්නේ කීයෙන් කී දෙනාද මේක කරන්නේ කීයෙන් කී දෙනාද කරලා වාර්තා කරන්නේ. ඊටාත්ම පුංචි ප්‍රතිශතයක් විතරයි මේක දාන්නේ. ඉතින් ඒ අනුව මම මේ බුරුම ක්‍රමයේ ඊටාම ගරු කරනවා මේක ලස්සනට බහතෝරලා දීලා තියෙනවා. බුරුමෙත් ඊටාම සුළු ප්‍රතිශතය භාවනා කරා. මෙච්චර ලස්සන ක්‍රම තියෙද්දි අනෙකුත් විකාර වල්භූත භාවනා ක්‍රම කෝටියක් තියෙනවා බුරුමෙන්. ලංකාවෙත් තියෙනවා. ඒක වළක්වන්න අපිට බෑ. ඊට අමතරව බුද්ධ ධර්මයෙන් පිට ක්‍රමක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි තියෙන එකක්වත් වළක්වන්න බෑ. අවශ්‍ය වෙන්නේ Tamand මේ භාවනා කරනකොට ඇති වෙන දේ ඇති හැටියට දැකලා ඇති හැටියට කියන්න පුළුවන් ද කියන එකයි. ඒක කරන්න බැරි තණ්හාමාන දිට්ටි නිසා. අපි මේ උනවදෝ ඔළුවේ තියාගෙන ඉන්නවා. එව්ව වෙන්නේ නැති වෙන නිසා අපි චරිචුරු ගන්නවා මිස මේ භාවනා කරනකොට ආනාපාන තිනකොට ආනාපාන තියෙන බව දන්නවා නැතිකොට නැති බව දන්නවා. ඒ වුණොට තියෙන්නේ වේදනාවේ බව දන්නවා සද්දක කියලා බලනවා හිතවිල්ලක බව දන්නවා. ආන්නේ විදිහට ඒ කාරණාව සපේලා උත්තර දෙන්න පුළුවන් ගතියට පළවෙනි බහතේරිය පළවෙනි කියාදීම මේ වැඩමුළුවෙන් වුණා නම් මේ මුළු වැඩමුළුවම සාර්ථකයි. ඉන් එහාට ටිකට බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා සතිය වඩපු කෙනාට විතරයි සම්පජඤ්ඤයක් කියන එක හිතන්න පුළුවන් වෙන්නේ. කෙලින් පාරේ වාහන ගෙනියන විදිහට විතරයි හතුරු පාරකට හරවන එක උගන්වන්න පුළුවන්. අතුරු පාරට හරවන්න උගන්වන්න බෑ. කෙලින් පාරවත් වාහනයක් ගෙනියන්න බැරි කෙනා. ඒ නිසා ඉස්සෙල්ලා සතිය වඩන්න. ඒකට වෙහෙස බලන්න එපා. අනන්තවත් කැඩෙන. කැඩි කැඩි වඩා. වැඩිල වැඩිල ගියාට පස්සේ තේරෙයි සතිය කැඩුනට ඊ ගාවට එන අරමුණේ දනිපනි ගහලා එල්ලිලා සතිය වාංගු කරගන්න පුළුවන්. ආන්නේක ප්‍රකාශ කරන්න පුළුවන් ඉච්ච දවසේ ආට සති සම්පජඤ්ඤ දෙක පොඩ්ඩක් එකිනෙකා උදව් කරන්න පටන් ගන්නවා මේක තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇටේ පැලවෙන වෙලාව. සතිපට්ඨානයේදීම ඇටේ පැලවෙන වෙලාව ඊට පස්සේ මේක මීමන්සා 이르දිපාදයේ වශයෙන් ඉර්ධිපාද හතරට යනවා මොන බාධාව සතිය කඩා ගන්න නැතුව ගෙන යාම සඳහා මට කෙතෙක් විමසුම් නොවන තියනවාද කියලා. ඒකට ඒ බැල්ම එන්නේ සතිපට්ඨාන අවස්ථාවේ. මේ සතිපට්ඨානදී ඒක තොලකා තොලකා ගත්තේ නැත්නම් සංකීර්ණකට කා ගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් භාවනා කරනකොට මොකීරද බලන්න ඕනේ කියන එක මානසිකාරය පවත්න්නේ කොහොමද කියන එක මොනම තාලෙකින්වත් යෝගාවචරයට තේරෙන්නේ නැහැ. දිගටම යෝගාවචරයට තියෙන කනපින්දමක් විතරයි. අරක හරියන්නේත් නැහැ මේක හරියන්නේත් නැහැ ධක්මන හරියන්නේත් නැහැ පරියන්ක හරියන්නේත් නැහැ එදින්ද වැඩ කරන්නත් බෑ වෙනදටත් වැඩිය හිත පිට යනවා gedara ඉඳද්දී නම් මෙහෙම එකක් තිබුණෙත් නැහැ කියලා කනපින්දම දිගින් දිගට යනවා ඒ මොකද යෝගාවචරය මේ සතිය සහ සම්පජඤ්‍ය දෙකේ සම්බන්ධතාවයේ තේරුම් අරගෙන නැහැ. යම් දවසක තේරුම් අරගෙන බාධා ගැන චෝදනා කිරීම නෙවෙයි මේ කමඨං සුද්ධ කරනවා කියන්නේ ඒ බාධා ASCII දී යටින් ගින්දර ගෙනියන්න වගේ සති ධාරාව බාධාවකින් තොරව පවත්තාගෙන යෑමේ හැකියාව වළනකමට ක්‍රමසා විදි බලන ක්‍රමට විමසුන් නුවණට කියනවා මීමන්සා irdipaadu කියලා. අද තියෙන මේ සංකර සමාජයේ හැටියට බොහෝ වැඩ රාජකාරී තියෙන ක්‍රමේ හැටියට ගිහියන් භාවනා කරන සමාජයක මේ වගේ ඉරියව් මාරු වෙද්දි සතිය පැවැත්වීම ක්‍රමේ දන්නේ නැත්නම් අද භාවනාවක් කොහොමඩක්වත් ලෝකේ පැතිරෙන්නේ මෙන්න මේ පුංචි ඉඩේ විතරයි භාවනාව පැතිරෙන්නේ අරමුණු මාරු සත්‍ය පැවැත්ීමේ හැකියාවක් තියෙනවා ඒක බුදුහාමුදුරු උතුම් කරලා සලකලා තිනවා හරියට බලන මිනිහට කරන්න පුළුවන් මේ නිසා අද බටහිර ඊටාම සංකර කාර්යබහුල සමාජවල ගත කරන අයත් සතිය වඩන. කොච්චර දැඟලී සහිත ජීවිතේ ගත කරත් වෙනදට වැඩිය සති මාත්‍රා වැඩි කර ගන්නවා. ටික ටික ටික ටික වැඩි කර ගන්නවා. වැඩි කරමින් ඒගොල්ලෝ පෙන්නනවා මේ කාර්යබහුලකම භාවනා ජීවිතයට බාධාවක් නැහැ. මෝඩයා කියනවා මේ බබාලා තාම කසාද වැඳලා නැහෙනේ. මහත්යරට ගිහිල්ලා ඇවිල්ලා නැහෙනේ. මේ අර වැඩේ තියෙනවනේ මේ වැඩේ තියෙනවා කියලා සතිය උත්සාහ කරන්නේවත් නැහැ. ඒගොල්ලෝ හිතනවා 100ට 100ක් සතිය වඩන්න පුළුවන් වෙලාවක් එයි. මේක බැන්නම් මෛත්‍රී බුද්ධ සාසනය එයි කියලා මේ කියන බයිලහලා. බනහලා නෙමෙයි. බයිලහලා ඒකට ආවර ආයිබෝන් කියන සමාජයක් අද මේ මේ කියන ඕනේ කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී සතිය වඩන්න පුළුවන්. ඕගොල්ලන්ට රහසෙන් කියනවනම් සිල්පද කඩලා තියෙද්දි සතිය වඩන්න පුළුවන්. මේක මට ඉස්සල්ලාම ඇහුනේ 1979. සිල්පද කඩලා තියෙන බව දන්නවනම් ඒකත් සතිය. ඒක සතියට බාධාවක් නැහැ. මේක දැනගත්තට පස්සේ ආයෙ සිල්පද කැඩීම අඩු වෙනවා. ඒ නිසා සිල්පද කැඩී තිබීම සතියට බාධාවක් නැහැ. ඥාන කෙනෙක් පිරිමිණෙක් වීම සතියට බාධාවක් නැහැ. පැවිදි වුණා නැහැ කියලා සතියට බාධාවක් නැහැ. බුද්ධ හංගන් වුණා බුද්ධ හංගන් වුණා කියලා සතියට බාධාවක් නැහැ. ත්‍රිපිටකය දැනගත්ත නැතයි කියලා සතියට බාධාවක් නැහැ. විනය ඔක්කොම ළඟ තියෙනවා කියලා සතියට බාධාවක් නැහැ කියලා මට ඒක ලෙලි අරලා ප්‍රති ගහලා පතුරු ගහලා ඒ පෙන්නපු ස්වාමීන් වහන්සේට මම තාම වඳිනවා. එහෙම නැත්තම් මං අද කොහෙද මේ අවුරුදු 30 ඇතුළත. නමුත් මං ඊටාම දුර්වලයි මම තව කෙනෙකුට ඒක කියලා දීමේදී මොකද හැම කෙනාම මේ ඉබි කට්ටක් වගේ තමන්ගේ තියෙන මැටිකම් තමන්ගේ තියෙන බහුමත ඔළුවේ තියාගෙන යන යන තැන ඒක අරගෙන ඇවිදිනවා මිසක්කා මේ කාර්ය බහුල ජීවිත ගත කරද්දිත් අපි මේ ඉන්න තැනින් සතිය වඩන්න පටන් ගන්න පුළුවන් කියන කතාවට උගදෙනේ සිංහල බුද්ධ ආගම හරස් කරගන්නවා මං ඉතාමත්ම සතුටුනා මේ ගිහියන් වශයෙන් මට අඳුන්ලා දීපු මේ ගතිය මීතිරකල ආවට පස්සේ මීතිරකල ලොකු ස්වාමීන් වහන්සේත් කියන්න ගත්තා ඉන්න තැනින් පටන් ගන්න ඕනේ මේකට ඔක්කොම අංග සම්පූර්ණ වෙලා අඩුම කැඩුම සම්පූර්ණකම් හිටියොත් ඒකක් පටන් ගන්නවත් නැහැ. ඉන්න තැනින් පටන් ගන්න දන්න දේෙන් පටන් ගන්න කියලා. මේක පටන් ගන්න යන්න නම් සතිය ගැනමම වගකීම් බාර ගන්න බෑ. සති සම්පජඤ්ඤය කියන දෙකම ගැන වගකීම් බාර ගන්න ඕනේ. හැබැයි එතකොට පුංචිවට සමාධිය පාවා දෙන්න. සමාධිය ගැන ලෝභ කරන්න බෑ. ඉතින් මේකට උඟ දෙනෙක් අකමැති මොකද මේ කුඩු කාර්යෝ ආවේ ඔක්කොමලා <clears throat> මේ සමාධියේ තියෙන සූස්තියට ඇබ්බැහි වෙනවා. මේ සූස්තිය කියන වචනේ එච්චර හොඳ නම්බුකාර වචනයක් නෙවෙයි. සමාධියට සූස්තිය, සමාධියේ තියෙන සූස්තියට ඇබ්බැහි වෙලා මේ සූස්තිය පිටපස්සේ යනවා මිසක්කා බුදුහාමුදුරෝ දේශනා කරන සම්පජඤ්ඤය හෝ යෝනිසෝමනස්කාරය හෝ ධම්මවිචය ගැන තැකීමක් නැහැ. ඒසහා ලත්තනම පටන් ගන්නකොටම මේ ධම්මවිචය කියන එක මේ සම්පජඤ්ඤය තුල සැඟිලා තියෙනවා සම්පජඤ්ඤය කියන්නේ ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යනකොට අරමුණක ඉඳලා තව ඉරිය අරමුණකට යනකොට අපි කිව්වට සත්‍ය කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් බලන්න පටන් අරගත්තොත් කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියන පැත්තෙන් බැලුවොත් කැඩෙනවා. ආනේ විදිහට මේ සම්පජඤ්ඤ පටන් ගන්න ඊට පස්සේ විමසුන් නොන යොදවනවා නම් මම ඉන්න කොතනක හරි කමන්නේ ඉරියව්ව ගැන දන්නවනම් සතිය ඉරියාපත සංදි ගැන දන්නවනම් සම්පජාන. බුදුරජාණන්සේ සම්පජාඤ්ඤ පබ්බේ දුගන්නන්නේ ගතේ ඉරිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ ආදී වශයෙන් යනකොට එනකොට කනකොට බොනකොට සතිය පැවැත්තියි. ඒ කියන්නේ සතිය ඉරියව්වෙන් ඉරියව්වට කැඩෙන්නේ නැහැ. මේක ඇතුලේ පැවතිල්ලක් තියෙනවා කියලා ඉරියා මාරු වෙන තැනදී අතිරේක යොදන ඥාණයට කියනවා සම්පජාඤ්ඤ. එක ඉරියව්වේ දිගට යනකොට පවත්තන ගතියට කියනවා සතිය කියලා. ඒක නිසා මෙතනදී මේ සතිය සහ සම්පජඤ්ඤය දෙක එකවර හඳුල්ලා දෙන්නේ මේක සැර වැඩි කියලා තමයි ඉතින් චෝදනා කරනවා නම් චෝදනා කරන්න තියෙන්නේ. නමුත් මම හිතනවා ඒක එච්චරම තේරුම් ගන්න අපහසු තත්වයක් නෙවෙයි. මේ විදියට මට මේ එදිනෙදා මම ගත කරන ජීවිතේ සතිමත් වෙන්න පුළුවන් චිත්තක්ෂණ ප්‍රමාණය මීට මං වැඩි කරගන්න ඕනේ. ඒකට අරණ්‍යයටම ගියේ නැති වුණාට අටසිල්ම සමාදන් නොවුනට සුදු ඇඳගෙන බාපණයක් දාන නොහිටියට ඉන්න තැන සතිමත් වෙන්න ඕනේ කියන දේ අරගෙන ඒක පෙරලෙද්දි දඟලද්දි එහෙම වෙද්දි මේ සත්‍ය පාත්තන්ට ඕනේ කියන එක දැනගත්තට පස්සේ ඒ යෝගාවචරයට ඒක කියාපාන්න ඕනකමක් නැහැ තමන්ට අත්දා බලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වශයෙන් පච්චත්ත වශයෙන් අන්නේ අත්දා බලන ගතියට කියනවා යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම උපාය මනසිකාරය මේ කොහොම හරි උපායකින් සතිය වඩන්න. පත මනසිකාරය මේ සති ධාරාව සති ප්‍රවාහය කඩා ගන්නෑ. වෙනදට වැඩි වැඩ මේකට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ දැම්මේ වයිස් රිෆ්ලෙක්ෂන් කියන එක නෙවෙයි රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා සිංහලට දාන්න පුළුවන් විප්ලවීය චින්තනය. සම්ප්‍රදාන කුල එක ඉරියව්වේම එක අරමුණෙන් පවත්තන චින්තනය නෙවෙයි. ඉරියව් මාරු වෙද්දී අරමුණු මාරු වෙද්දී සතිය කැඩෙන්නේ නැහැ, කඩන්නේ නැහැ, හිත නරක කරගන්නේ නැහැ කියන චින්තනයට ගියාට පස්සේ එහෙම එකක් නැතුව අද බුද්ධ ආගමට මේ තියෙන සංකර ජීවිත ගත කරන්න බෑ. අද මේ තියෙන මනුස්ස ජීවිතයේ තියෙන සංකරතා අනුව බුද්ධ ආගමට යන්න බෑ. යන්න පුළුවන් වෙන්නේ කොයි කොයි හැටට. අර ඉරියව් මාරුණා, සතිය මාරුණා අරමුණු මානවත් කරන්න පුළුවන් කියන මේ ගැතිය නිසා මේ සතිය සහ ධම්මවිචේ සම්බොජ්ජංගය සති සම්පජඤ්ඤය කියලා බාරගන්නයි කියන එකයි මගේ යෝජනාව. ඒක බලුවට පස්සේ ඒක දකින්න ගතියට ඒක වැඩි කරන ගතියට ඒක බහුලීගත කරන ගතියට ගියාට පස්සේ අපේ ඥානය අපේ මොළ ධාතු යොදලා බලන්න පුළුවන් මේ සම්ප්‍රදාන කුල පරියන්කයට අයල කොටයක් පොඩ වාඩි වෙලා නොහිටියට බත්තික කනකොට අත හොදනකොට දත්මදිනකොට මූණ හොදනකොට මේ කරන ක්‍රියාවලිය හරහා ඉරියව් මාරු වෙද්දී ලැබෙන ලැබෙන ස්පර්ශය මත සත්‍ය පිහිටවන්න උත්සාහ කළොත් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා කවුරුත් නැතුව තනියම තමන් කරන ඕනේ වැඩකදී සත්‍ය පාත්තන්න පුළුවන් මේ හුඟ දෙනෙක් එක්ක කතා කර කර අරයට බනව බනව මෙයාට ආනව ආනව කරන්න ගියොත් <clears throat> මේකට අපිට එකලාසියක් නැහැ. මේ නිසා මේ කටයුත්තේදී ලකුණු තුනක් තියෙනවා. නැවතිල්ලේ සතියෙන් නිසම් slowly mindfully silently මේකට තියෙන පුංචි ඒ ඒ ඒ සම්පජඤ්ඤේ වඩන්න තියෙන පුංචි ඉඟිය තමයි කරන වැඩේ වෙනදට වැඩිය පොඩ්ඩක් නැවතිල්ලේ කරන්න තියෙන්නේ තමන් පිඟානක් හොදනකොට තමන්ට ඕන නම් සත්‍යමත් වෙන්න ඒක පොඩ්ඩක් හිමීට කරන්න. හුඟා කට්ටියට තේරෙන විදිහට නැතර කරන්න එපා. හිමීට කරන්න. එතකොට මට තේරෙනවා ඇයි මම මේ හිමීට කරන්නේ? මේ සතිය වරක්. ගමනක් යනකොට පොඩ්ඩක් හිමීට යනවා. එතකොට තමන්ට ඊටාම වැදගත් ලකුණක් ලැබෙයි. තමන්ගේ නිකුත් වෙන සද්දවලට අහුම්කම් දෙනවා නම් අනිවාර්යම සතිය පිට. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ නිකුත් වලට නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙනවනම් තමන්ගේ නිකුත් වෙන සද්ද අඩු වෙන්න පටන් ගන්නවා. එයා තපස්සරෙක් බාටපත් වෙනවා. එයා යෝගියෙක් බාටපත් වෙනවා. තමන්ගේ නිකුත් වෙන සද්ද දන්නේ නැති මිනිහා තමයි හටපට වැඩ දඟලනවා. කරන වැඩකුත් නැහැ ඔක්කොම අවුල් කරනවා. ඒ නිසා ඉදින්දා වැඩ කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කටයුතු කරන ගත්තොත් ඒ කෙනාට මම කියන්නේ සතිය වඩනවා කාටවත් නොඇඟෙන්න. ඒක තමයි මේකේ තියෙන රහස. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න තියෙන රහස තමයි කියාපාන්න එපා කාටවත් මම සතියෙන් ඉනවා රේඩියෝ දාන්න එපා ටෙලිවිෂන් දාන්න එපා මයිලඟ කෑකොස්සන් ගහන්න එපා කියපු ගමන් පොළු. උඹලට ඕන තරමට බල. ඕන තරම් ටෙලිවිෂන් දාගන්න. <coughs> හැබැයි මම බලනවා මේ ඔක්කොමලා මේ අංජබජල් කරද්දී මේ ඉන්න தත්ත්වයේ සත්‍ය පිටවන්න පුළුවන්ද කියලා. ඒකට අපි කිසි තැනකට යුද්ධ ප්‍රකාශ කරන්නෙත් නැහැ. කිසි කෙනෙක් කරන දෙයක් මට හිංසා කරනවා කියලා හිතන්නෙත් නැහැ. ඒගොල්ලෝ ওই නටන නැටිල්ල නටගත්තා. මට පුළුවන් ද මේකෙදී අවදිමත් බව එළඹ සිටි සිහියක් සම්පජාඤ්ඤයක් වඩන් එදාට තේරෙයි අපි වටා ඉන්න ඔක්කොම යමියෝ විතරයි. එකෙක්වත් නැහැ මේ සති සම්පජඤ්ඤයට උදව් කරන එකෙක් පලාතක නැහැ. ඉන්නේ එකෙක් අපේ කාලේ නාස්ති කරනවා අපිත් ඒ කතාවට පෙළඹෙනවා අපේ ඔළුව අවුල් කරනවා. මේ මන්දිරට අපේ තියෙන තකතිරුකමට අපි රේඩියෝට අහුම්කම් දෙනවා, පත්තර කියවනවා, ටෙලිවිෂන් කියලා කුණු හරප බලනවා. මේ සීරගේ මොළුව දාගත්තට පස්සේ ඉතින් ඊට පස්සේ නම් කරන්න බෑ. ඒ වෙනුවට නැවතිල්ලේ නිස්සද්දව සතියේ ඉතින් නාකි වෙනකොට මේක කොහොමදත් වෙනවා. නාකින්ද ඉක්මනට කරන්න බෑ. ඉතින් කට්ටේ දන්නේ සතිය හොඳටම වැඩිලයි කියලා. වම තියෙනකොට දකුණ යන්නේ උතුර බලනකොට වම පේන්නේ. ඉතින් එතකොට වෙනවා ඒ නිසා ඕනේ නාකියෙක් පේන්නේ සතියෙන් වගේ. දැන් අපේ ලොකු සංහසේ අවුරුදු 98 දී අපි සම්බන්ධ වුණේ මම. ඉතින් එතන ඉන්නකොට මේ ඉන්දියාවෙන් ආපු එක්කෙනෙක් ඉතාම ගෞරවයෙන් ලොකු සංසානුගමනය කරන ධම්මසුනෙත්තත් ඉන්නවා ගියවතේ මාත් ඉන්නවා. ඊශ්‍රායල් කාර්යයක් ආවා. ඌශ්‍රායල් නෙමෙයි ඌ මට මතක නෑ මොකද්ද જાති කියලා. ඊට පස්සේ කිව්වා මොකද්ද උඹලා මේ ලොකු ස්වාමීන් වහන්සේ ගැන ඔච්චර මේ ගෞරව කරන්නේ. ඊට පස්සේ කිව්වා බලපන් කොච්චර නැවතිල්ල වැඩ කරනවද? කොච්චර නිස්සද්ද වැඩ කරනවද? කොච්චර සතියින් වැඩ කරන යකෝ නාක වෙනකොට කොයි එකත් ඔහොම තමයි කිව්වා ඒ මනුස්සයා. ඌ හිතන්නේ මේ භාවනා කරලා ගත් එකක් කියලා නාක වෙනකොට හැදී. මේ නිසා බුදුහාමුදුරෝ කියනවා පුළුවන් නම් නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරපන් ජීවිතේ ප්‍රථම යාමේදී කලුකෙස්ති බියදී භද්‍රේ යවවන. නාගි උනාට පස්සේ කොයි එක සතිමත් තමයි. ඉතින් වෙන මොනව කරන්නේ ඉතින්? නැවතිල්ල කරන්නේ නැතුව දඟලන්න බෑ. ඉතින් පේන්නේ නිකන් තපසරෙක් වගේ. ඒ නිසා මේකට වැඩිව නා කියනකොට අපි වැඩිය කැමති නෑ මොකද මේ. ඒ කියන්නේ සතිය වැඩිනවද නැද්ද කියලා හොයන්න බෑනේ මොන් ඉතින් නාකේකමට නෙමෙයි දඟලන්නේ. නාකිත් අරිකට තෙයි කාටත් ওই ටික වෙයි කියලා ඉලන්දාරියක් වෙනවනම් ළමිෂයක් වෙනවනම් උන්ගේ ගාය අඩු වෙලා උන්ගේ tempatකමක් වෙනවනම් ඒක සතියෙන් මිස වෙන මොකෙන්වත් නතර කරන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ජීවිතේ යාම තුනේදී ප්‍රථම යාමේ කාමයේ නිසා අපිට මේ වැඩේ කරන්න බෑ. මධ්‍යම යාමේ වගකීම් බහුලකම නිසා කරන්න බෑ. අවසාන යාමේ ඔක්කොම පන්සල් යනවා හැබැයි ඉතින් මොකද කරන්නේ? ඇහෙන්නෙත් නෑ, වේන්නෙත් නෑ, ආතරයිටිස් කියනවා, කොන්දේ අමාරු කියනවා, වාතයට තෙල් නැද්ද කියලා අහනවා. මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ වාට්ටු. මොකද දුවල පුතාලා හරිය කැමති නාකියෝ ටික නාකිච්චෝ ටික මෙහෙට එනවාට මොකද ගෙදර කරදරයක් නැහැ නේද? ඉතින් ඒකට ඩේ කැතෙන්ට සනම් මනම් ඕනේ මේට ඕන තරම් ආධාර කරනවා. අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි කරලා අපේ අම්මට අපේ තාත්තට නිවන් දක්වන්න ඕනේ දෙයක් දෙන්නම් කියලා. මොකද මේ ගෙදර හිටපම මල වාතේ. ඉතින් මේ 92 වෙනි රිට්‍රීට් එකට එනකොට 90 වෙදි අපි තීන්දුවක් ගත්තා. ඊට පස්සේ 140ක් තරුණ අයට දෙන්නේ. වයස කට්ටියට සලකන්නේ නැහැ. ඉතින් පපුවි වතුර ගා ගන්න ඌල්ලනවා නාකි කට්ටිය. අයියෝ මේ අපිට ඊට පස්සේ භාවනා කරන්න හම්බෙන්නේ නැහැ කියන්නේ. මොකද මේ සතිය නැවතිල්ල වැඩ කිරීමේ සහ නිස්සද්ද වැඩ කිරීමේ ජීවිතේ යාම තුනත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මේකේ ඉතාම වැඩිම ලකුණු ගණක් හම්බ වෙන්නේ භද්‍ර යවුවනේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටි බීදි මේක කර මම අද්දක උස්සලා කියනවා මට කරන්න බැරි. මට මේ සතිය කියන ආරම්භ වෙනකොට මට අවුරුදු 36ක් ගිහිල්ලා. එතකොට විශාල වශයෙන් වගකීම් වෙන්න බලන කියන්නේ පැවිදි වෙන්න විවාහ වෙන්න රසාවක් කරන්න නිලතල ගන්න ඔන්න මෙන්න වයසේ. මට මගේ ගුරුවරයා කිව්වා බඳින්නත් එපා රස්සාවක් කරන්නත් එපා වගකීමක් ගන්නෙත් නැතුව හිටපන්. ඉතින් කොහොමද ඉන්නේ අප්පා? කොහොම කරන්නේ? ඉතින් මං ගෙරුවේ වැඩි දුර අධ්‍යාපනයට ගියා. ඒතකොට බඳින්න ඕනේ නැහැ. රසව කරන්න ඕනේ නැත්නම් අධ්‍යාපනයේ අමු මැට්ටම මොනම අධ්‍යාපනයක්වත් අල්ලන්නේ මිනිහා. වැඩිපුර අධ්‍යාපනයට ගියේම මේ දේ පරීක්ෂා කරා. ඒ නිසා මම ගොඩාක් මේ සතිය සහ සම්පජඤ්ඤය තේරුම් ගත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් සහ පශ්චාත්තුපාදී ශිෂ්‍යෙක් විදියට. ඒ නිසා කාටවත් කියන්න බෑ මේ අපි කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා අපිට සතිය වඩන්න බෑ සම්පජඤ්ඤය වඩන්න බෑ අපිට ත්‍රිපිටකය දන්නේ අපිට විනය නෑ අපිට පැවිදි වෙන්න බෑ. මොකද මගේ ජීවිත අත්දැකීමෙන් මම දැක්කේ ඔව සේරම බුබ්බඩයාගේ කතා, කම්මැලියන්ගේ කතා, බද්බූසන්ගේ කතා. භාවනා කරලා මේ සාතියත් එක්කම සම්පජඤ්ඤය නැත්තම් අපි කියනවා නම් මේ ධම්මවිචය මේකට ගාගත්තොත් ටිකක්. ඒකට පුදුම ප්‍රබුද්ධ භාවයක් ඕනේ බුදුහාමුදුරු කියන දේ මේ තේරුම් ගන්න. මැට්ටන්න බෑ. ඒ නිසා බුදුජානහසේ සඳහන් කරලා තියෙනවා පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස. ඒක ප්‍රඥාවන්තයට විතරයි. විරියවන්ත අසයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස. මේ බුබ්බඩෙන්න බෑ. ඒ නිසා මේක එනේන දේ තියේදී හරියට රළු මෝදක ඔරුවක් පදින්නා වගේ රළ කැඩි කැඩි එද්දී ඔරුව පෙරලා ගන්න නැතුව කරගෙන යනකොට ඒ මනුස්සයාට මාළු බාන ජොබ් එක හරි කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අන්න වගේ මේ Taman වෙත පැමිණෙන හැම කරදරයක්ම පසුබාන දෙයක් නිදහසට කාරණාවක් කරගන්න නම් ඒ කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ නෙමේ කුසි කුකුස් බහුල කෙනෙක් සැක බහුල කෙනෙක් ඒ වැනි අය භාවනා මධ්‍යස්ථාන 70ට වැඩි වැඩි එහෙම නෙවෙයි ඒක හරවගෙන මේ කොයි දේ ආවත් මට මේක අභියෝගයක් බුද්ධ ශාසනයක් තියෙන කාලයක් මනුස්සාත්ම භාවයක් තියෙනවා මට ධර්මයේ තියෙනවා වැඩ කරන මිනිස්සු ඉන්නවා පැවිද්ද තියෙනවා සත්පුරුෂයෝ ඉන්නවා සද්ධර්මයේ තියෙනවා මම මේක කරන්න යන්න ඕනේ කියලා බැලුවොත් ඒ සතිය සම්පජඤ්ඤයක් සති සම්පොජ්ජංගේ ධම්මවිචේ සම්පොජ්ජංගයට හැරෙනකොට පුදුම සෙල්ලක්කාරකමක් එන්න පටන් අර ගන්නවා. මං ඉතාම වුමනාවෙන් කියන්නේ මේ වෙනසවත් එහෙම නැත්නම් මේ සතිය පිහිටන බවවත් සතිය පිහිටන් නැති කෙනෙකුට දැනෙන්නේ නැති වෙන්න ගෙනියන එකත් ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා මං කියනවා. තමන් භාවනා කරන බව කාටවත් අඟවන්නේ නැහැ. හැබැයි අරින්නේ නැහැ. ලද ලද වෙලාවේ භාවනා කරන බෑ කාටවත් කියන්නේ නැහැ මේ මම භාවනා කරන කෑ ගහන්න එපා. මම භාවනා කරන සුදු ඇඳ ගන්න ඕනේ. මම භාවනා කරන රේඩියෝ එක නතර කරන්න අවශ්‍ය නැහැ. එහෙම ඕනේ නම් ඒ මනුස්සයාට මේ සංකර ජීවිතය යන්න බෑ. මෙහි භාවනා කරන යෝගාවචරයේ කියන පූර්ණ කාර්ය භාවනා කරන යෝගාවචරයේ ගෙදර ගියා. ගෙදරපතේ යාගේ මල්ලි පවුලක් නඩත්තු කරනවා. විශාල ටෙලිවිෂන් එකක් තියෙනවා. එයා පවුල කට්ටියත් එක්ක ටෙලිවිෂන් බලනවා. ඉතින් මේ යෝගාවචරත් එක්ක අතන ඉන්න වෙලාවේදී එයා අහලා තිනවා අයියා උඹට මේ ටෙලිවිෂන් බලන ගමන් භාවනා කරන්න පුළුවන්ද කියලා. මේකවල පිස්සු කතා කරනවා ටෙලිවිෂන් ගම බලන ගම කොහොමද භාවනා කරන්නේ? ඒතකොට හිත ගන්නවා. එහෙනම් මොකටද යකෝ කැලේ කියලා ඔබ කිරියේ? දැන් බලපන් මේ මුළු පවුලත් එක්ක ඉඳලා දුන් ටෙලිවිෂන් බලලා මම පුටුවේ ඉන්නවා කවුරුත් දන්නේ නැහැ මම භාවනා කරනවා. උඹටවත් තේරෙන්නේ නැහැ. මොනවද මේ කැලේට ගිහිල්ලා මේ ඒකටම යෙදිලා පැදිලා කරන්නේ? මේ ඔක්කොමලා ටෙලිවිෂන් බලද්දී උන්ට ටෙලිවිෂන් තියෙන නිසා මම මගේ ඇඟට ගොඩ වෙන්නේ නැහැ මම භාවනා කරනවා. අන්න ඔය වගේ උපක්‍රම දන්නේ නැත්නම් ඉතින් කවුද වදේ බුදුහාමුදුරයි ලෝව කියලා දෙන්නේ? ඌවත් ඉන්නවද බුදුහාමුදුරන්? බුදුරජාණන්සේ කියන්නේ කොයි කෙනා මොන දහංගට දැම්මත් මොන ජල්වරි නැටුවත් Taman ඉන්න ඉරියව්වට කරන වැඩේ පිළිබඳ සතියෙලඹ තියනවා නම් මං කියන්නේ ඒක සත්‍ය වඩන හොඳ තැනක් කියලා. නමුත් සත්‍ය නොවඩා ඉන්නේ ඒක නිදාහතර කාරණාවක් නෙවෙයි. ඒසා යම් දවසක ධම්මවිචේ සම්පජ්ජංගේ ඇති වුණොත් මෙතෙක් භාවනා කරන්න බෑ කියව හැම කාරණාවකම තියෙන මෝඩකමත් කුසීතකමත් ණය ක්‍රමය අපි කියන එක න්‍යායයත් අධිකමාය කියලා කියන්නේ ක්‍රමසාවිදි නොදන්නකම. ඒක කවදාකවත් සොයම්බුවේ ඉන්නේ නැහැ. පරතෝ ഘോഷෙම අහන්නෝ ඇත්තටම අපිට ඇහිලත් ඇති. ක්‍රියාත්මක කරනකොට තමයි අපි ඒ ප්‍රායෝගික දැනුම අත්දැකීම ලබන්නේ. ඒ නිසා <clears throat> යම් දවසක මේ ආකල්පමේ වෙනස බොජ්ජංගවල ධම්මවිචේ ආපු ගමන් ඒ පුද්ගල සම්පූර්ණ මගේ වචනේ කියනවා නම් තිරියම් වෙන්න පටන් ගන්නවා. කිසිම නිදාසතර කාරණාවක් ඊට පස්සේ ගන්න හැම වෙලාවෙදිම ඉදිරියට යන්න බලනවා. ඇත්තටම එහෙම කෙනෙක් එහෙම ඉදිරියට බලන කෙනෙක් පවුලේ ඔක්කොම ඕනේ එකෙක් හිටියොත් මුළු පවුලම දියුනේ. එහෙම එකෙක් හිටියොත් මුළු කාන්තෝරක මුළු කාන්තෝරම දියුනේ. එහෙම එකෙක් හිටියොත් කම්පැනි එක මුළු කම්පැනිම දියුනේ. එහෙම එකෙක් මුළු භාවනා මධ්‍යස්ථාන හිටියොත් මුළු භාවනා මධ්‍යස්ථානම දියුනේ. එනිසා හිතන්න එපා මේක තොග වශයෙන් ග්‍රොස් වශයෙන් බහුල ජන බහුල ජන විඥාණයට යන එකක් නෙවෙයි. හැබැයි එකෙක් කළොත් එකියක් කළොත් ඒකෙන් ලැබෙන ඒ හොඳ කම්පන වේගය පුදුමාකාර අනුන්ගේ දුක් නිවන ගමන් ආදර්ශයකුත් පිහිටන ගමන් අනික් අයට ඒක හොඳ නිහඬ බණක් වාටපත් වෙනවා. එචා මේ එක එක්කෙනෙක් හිතට ගත්තොත් ඒක මේ මගේ වැඩක් විතරක් නෙමෙයි මේක සාසනීය වැඩක්. ඒ නිසා චරුචරු ගන්න එපා, නැතිබරිකම් කියන්න එපා. ලදලද වෙලාවේ ධම්මවිචේ සම්බොජ්ජංගය අරගෙන ඉරියව් මාරු වෙද්දී, අරමුණු මාරු වෙද්දී මේ සතිය ගැට ගහගෙන ඉදිරියට යන්න මේ අද දවසේ අපි කරපු භාවනාවත් ධර්ම දේශනාවත් අපිට හේතු වාසනා වේවා කියලා ඒක මම හිතනවා ලොකු ඉදිරි ජයග්‍රහණයක් කියලා සියලු දිනාට වෙනි අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් පිණිස දවසත් ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා